කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදිච්ච වටිනා සූත්‍රයක් භාර සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒක උද්ෘතය සඳහා පොත් පෙරලා බලන්න නැත්නම් සංයුත්ත නිකායේ බුද්ධ ජයන්ති තුන්වෙනි කාණ්ඩේ භාර වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි මේ අපි සාකච්ඡාවට ලක් කරලා තියෙන්නේ. ඒදි සරුවචනාංශේ ඒ ශ්‍රී පොතේ බහුල කොට සාකච්ඡා කරන මේ ස්කන්ධයන් පිළිබඳව වෙන දෘෂ්ටි කෝණයකින් ඒ පැත්තෙන් බලන්න කැමැති අයට හිත ගන්නාසුළු වෙන දෘෂ්ටි කෝණකින් ඉදිරිපත් කරනවා මේ පංච උපාදානස්කන්ධ බරක් විදිහට කරදරයක් විදිහට ඉෂිකක්මක් විදිහට දැවීමක් විදිහට තැවීමක් විදිහට එහෙම නැත්නම් අසහනයක් විදිහට ඉතින් අත්‍රේක පද අතින්දා මට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ භාර කියන වචනේ භාරංච බුක්ක වේදේශී සාමි භාරහාරෝච බහර දානංච බහර නික්කීපෝච කියලා මේ බහාර කියන වචනේ හඳුන්ලා දීලා ඒක සම්බන්ධව හතර කෝටි සිව්කොන් ඉදිරිපත් කිරීමක් ਸਰවචනාංශේ විස්තර කරනවා ඒ සඳහා දේශිත මේ සූත්‍රය ඉච්චර දිග සූත්‍රයක් නෙවෙයි සාමාන්‍ය කෙටි සූත්‍රයක් නමුත් ඒ සූත්‍රයට ඉස්සර පස්සර වෙලා තියෙන අනිකුත් ඒ සංයුතනිකාය ඛණ්ඩ සංයුත්තේ තියෙන අනිකෝ සූත්‍රය මේකට අටුවාවක් වගේ හරියට විස්තර සපේනවා. අපි මේ වෙලාවේ මේ බහාර සූත්‍රයෙන් මාත්‍රිකා සපය ගන්න අතර අපේ භාවනාවට ශක්ති ප්‍රමාණේ ඒකෙන් කමඨාන් ධර්ම සාකච්ඡාවට මාත්‍රිකා ධර්ම දේශනාවලට මාතෘකා උකහා ගන්නවා. ඉතින් අපි පළවෙනි දෙවෙනි දවස්වල උත්සාහ කළේ Eh, මේ භාරය නැත්තම් බර නැත්තම් මේ ඉසකක්කුම නැත්තම් දුක් කරදර හිත් කරදරගෙන දෙන ප්‍රධාන වශයෙන්ම පළවෙනි eh, පංචස්පාදානස්කන්ධවල පළවෙනි උපාදානස්කන්ධය රූප සම්බන්ධවයි. ඒක සර්වචත්තනාසික වචනේ සඳහා කරන්නේ රූප රූපෝපාදාන ඛණ්ඩෝ. මේ රූපය ලෝකයේ සෑම දිනාටම එකසේ සමෝසේ පිහිටලා තියෙන දෙයක් විශ්වයේ. නමුත් තම තමන් තම තමන්ගේ තෘෂ්ණාවේ ප්‍රමාණයට ඒකෙන් කොටසක් මගේ කියාගෙන ඒකේ අනිත් කොටස මගේ නෙවෙයි කියාගෙන මේ දෙක අතර මගේ කොටස මගේ වශයේ පවත් ගන්න පුළුවන් මට ඕන විදිහට තියාගන්න ඕන කියලා ඒකෙන් සෑහෙන පීඩාවල් අසහන බර දුක් කරදර ගන්නවා ඒ වගේම තමගේ නෙවෙයි කියන දේවල් වලිමුත් හරියට දුක් පීඩා ගන්න. කෙසේ නමුත් අපිට මේ සියලු බර බිම තියන්න පුළුවන් ක්‍රමයක් නම් ਸਰවචනංශී කියන්නේ නැහැ. ਸਰවචනංශ අපිට උදව් කරන්නේ දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් ප්‍රයෝජනේ සලකලා යම් ප්‍රමාණයක් දරන්න මේ අනවශ්‍ය අතිරේක එහෙම නැත්නම් අතිශෝක්තිමත් ආකාරයෙන් මේ බාර දරන මෝඩකමයි ਸਰවචනංශේ පෙන්වන්නේ. ඒ නිසා අපි කවුරු හරි හිතුවොත් මේ රූප කිසිත් නැති දෙයකින් අපිට නිවනක් හෝ බර හැල්වීමක් වෙයි කියලා. එහෙම දැක් කරන්න බෑ. යම් ප්‍රමාණයක රූප ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක මූලික අවශ්‍යතා කියලා අපි සඳහන් කරනවා ආර්ථික විද්‍යාවේ. ඒ මූලික අවශ්‍යතාවයන් අපි බැලුවොත් නිකන් සාමාන්‍ය ආර්ථික න්‍යායක් වශයෙන් ලෝකේ ඉන්න ජනතාවට හොඳටම ඇති අද තියෙන මූලික අවශ්‍යතාවයන්. ඒක උදාහරණ වශයෙන් කියනවනම් ඇඳුම් කර්මාන්තේ ඕනම කෙනෙකුට පිළිවහ ගන්න ඇඳුම් ලෝකේ ඇති වෙන්න තියෙනවා. ආහාර ඇති වෙන්න තියෙනවා. නිවාස තනා ගන්න පුළුවන් ඇති වෙන්න තියෙනවා. බෙහෙත් පිළිකරත් ඇති වෙන්න තියෙනවා. නමුත් 10ක් විතර සුළු පිරිසක් මේකෙන් 90%ක්ම පාලනය කරනවා. 90%ක්ම පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නම් බෑ යත් නමුත් කෑදරකමට බදාගෙන ඉන්නේ. ඉතුරු ඒක ඒක නිසා ඉතුරු 90%ක් මේ ලෝකයේ තියෙන ප්‍රමාණය 10%ක් නැතුව ඒකවත් නැතුව ඒකට රණ්ඩු සරුවල් කරමින් දුර්භික්ෂව දුක්ඛිතව කාලය ගත කරනවා. මේ වස්තු සමසේ බෙදිලා නැති බව විශාල ප්‍රශ්නයක් ඇති කරන මිනිසෙයි. ඒ මොකද ඒ දේවල් මේ සංඝයාගේ වචන කියනවා චීවර පින්න පාත සීනාසන කිලම්පස කියන ඇඳුම් ආහාර ඉන්න නිවෙස්නයක් විලම්පස ටික බේ වතුර ටික ඒ දේවල් තීනත පුළුවන් තරම් ගොඩ ගහ ගන්නවා. තමන්ගේ වශයේ පවත්නවා. ඒ පවත්තන අතර ඉතාම සුළු පිරිසක් ඒ විදිහට කැත විදිහට මේ වස්තු තණ්හා කරන අතර අනික් පිරිස වස්තු නැතිකමෙන් 90ක් විතර පෙළනවා දෙගොල්ලම මැරෙන්නේ පශ්චාත්තාප. දෙගොල්ලම මැරෙන්නේ පශ්චාත්තාපය ගොඩාක් වස්තු රැස් කරගත්ත එක්කන පිසාච ප්‍රේතෙක් වගේ රැස් කරන්න වෙලාව තිබුණට පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. අනික් පිරිස නැති බැරිකමට රාත්‍රියේ බඩගින්නේ නිදා ගන්නවා. ඉතින් මේක හොඳට ඕම දන්න දෙයක්. නමුත් මිනිස්සගේ කොච්චර තෘෂ්ණාවක් තියනවද කියනවනම් කොච්චර මාන්නයක් තියනවද කියනවනම් කොච්චර මමායනයක් තියනවද කියනවනම් මේ සත්‍යය මේ තරම්ම කැත විදිහට මානවයාට පමණක් ඉතුරු සත්තු ගැන කතා කරන්න දෙයක් නෑ මේ විදිහට තියාගෙන එවෙන් සඳහා අපි රටේ විවස්ථා හදාගෙන ආර්ථික විවස්ථා හදාගෙන ගමේ දොරේ විවස්ථා හදාගෙන ඇත්තන්ටම වැඩි වෙන සුඛපභෝගීත්වයක් වෙන්න. ඉතින් මේකෙදී සර්වචන් වහන්සේ පීඩිත ජනතාව වෙනුවෙන් කතා කරන කතාවක් නෙමෙයි තියෙන්නේ. අන්තිම සත්නද සැරසෙන්න කියන කතාවක් නෙමෙයි. සර්වඥ රජ කුලෙ ඉපදුනේ. ඉපදුනාට පස්සේ හොඳටම දන්නවා ඒ රජ කුලී කරන වැඩ 29ක් වෙනකන් තරුණයෙක්ව යුව රජ කෙනෙක් වශයෙන් ගත කරනකොට රජ පවුල් වල වැඩ දානවා. ඉතින් අවුරුදු 6ක් විතර දුෂ්කරවත කරනකොට ඒ කිසිම දෙයක් අයිතියක් නැති හිඟන්නේක් වශයෙන් ඉඳලා ඒක දානවා. ඊට පස්සේ නිවන් දැක්කට පස්සේ උන්වහන්සේ වෙනමම ජීවන රටාවක් අපිට පෙන්වුවා. මේ විදිහට තියෙන විෂම ආර්ථික පැතිරීමක සම ආර්ථික ගතිකිරීම සඳහා සාංගික පරිභෝගේ ඉතින් උඟ දෙනෙක් හිතුවා මේකයි කාල් මාක්ස් තුමා පෙන්වන කොමියුනිස්ට් ධර්මය එකයි කියලා. ඒ නිසා අපේ සංඝයා තමයි ගොඩක් කොමියුනිස්ට් පක්ෂවලට ප්‍රතිපත්ති හැදුවේ නම් අනන් දුන්නේ කාසි මුට්ටි එකතු කරලා දුන්නේ මේ ਸਰුවචනංශය කියන සමසාංගික භෝගය සම්භෝගයත් කොමියුනිස්ට් අදහස් කියන මේ සම සමාජය සමාන ඇති කියලා උගක් වෙනසක් තියෙනවා. ඒ නිසා අපි යෝගාවචර වශයෙන් අපි උත්සාහ කරන්න හදන්නේ ඒ රූප ධර්ම කිසිත් අල්ලන්නේ නැතුව නිවන් දකින්න හදන උච්ඡේදවාදයක් මේ කතා කරන්නේ. මේකෙදි කතා කරන රූප ධර්මයක් අල්ලනවා නම් අල්ලන ප්‍රයෝජනේ සලකලා. ප්‍රයෝජනේ නැතිදී ස්වභාවයට යන්නරනිකයි තියෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ ප්‍රයෝජනයක් තිබුණත් නැතත් අල්ල බදා ගන්න ක්‍රමයට ਸਰුවචන්ත පෙන්වන්නේ යා යං තණ්හා යම් වූ ඒ තණ්හාවක් වෙනවද පෝනෝ භවිකමේ වර්තමාන මොහොත නෙවෙයි ඊගා මොහොතෙත් මට කණ්ඩ ඕන ඊගා මොහොතෙත් මට අඳින්න ඕන ඊගා මොහොතෙත් මට ඉන්න ඕන කියලා මේ මේ චිත්තක්ෂණේ නෙවෙයි පුනර්භවයක් ඇති කරන චින්තන රටාවක් තියෙනවා ඒ චින්තන රටාව එන්නේ තන්නේ ක්‍රම තෘෂ්ණාව හරහා ඉතින් මේ චින්තන රටාව නොවිය යුත්තක් නෙවෙයි කාටත් ඒක ඇබ්බැහියක් ඒක බොහෝ වෙන ලෙඩක් යම් කිසි කෙනෙකුට වර්තමානයේ පින්ඩ වාද ටිකක් සිවුරක්, සීනාසනයක්, බෙහෙත් කිලම්පසක් හම්බ වෙච්චාම ගිහියෙකුට නම් කෑමක්, ඇඳුමක්, ඉඳතනක්, බෙහෙත්යක් හම්බෙච්ච යා කල්පනා කරන හෙට කොහොමද මේක? ඉතින් ගියාම මගේ පවුලේ අයට කොහොමද මේක? අපේ ජාතියට කොහොමද මේක කියලා. ඒ නිසා මෙතනදී යායන් තන්නා පෝනෝභාවිකා නන්දි රාග සහගතා. මේ දේවල් වලට තරුණ ප්‍රීතියක් ඇති කර ගන්නවා. කාම තණ්හා කියලා කියන්නේ මට මේ චිත්තක්ෂණයේ අවශ්‍ය කරන චීවර පින්ඩපාත සීනාසන ගිලම්පස් සඳහා ඇති දැඩි ආශාව. ඇත්ත වශයෙන් මේ චිත්තක්ෂණේ පවතින අපි මේ වගේ ශිෂ්ට සමාජයක ඉඳ යම් ප්‍රමාණයක ආහාර මේ වේල අවශ්‍යයි. පිළිවහ ගන්න ඒ සිවුර අවශ්‍යයි. ඉඳ සීනාසනේ අවශ්‍යයි. ශරීරයේ ගෙලින් තියන්න බෙහෙත් පිළිකර අවශ්‍යයි. ඉතින් ඒ සඳහා මේ ශරීර ආශාව ජීවිත ආශාව වැඩි නිසා ඒව බහුල කොට ලබා ගැනීමට මේ චිත්තක්ෂණේ සරි කර ගැනීමට උපයාසපයා ගැනීමට තියෙන ආශාර්ජන කාම තණ්හාව කියලා. එම්ති කාම තණ්හාව යම් ප්‍රමාණයකටෝ සන්තරපණේ වෙච්ච ගමන් ඒක හෙට ලබන්නේ කොහොමද? මෙතන තියෙනවා මම දැන් ගෙදර ගියාම ලබන්නේ කොහොමද? කුටියට ගියාම ලබන්නේ කොහොමද? මගේ අයට ලබන්නේ කොහොමද කියලා අර කාම තණ්හාවම ඉතිරි පිටරි වැඩිවීමක් තමයි භව තණ්හාව කියන්නේ. ඉතින් කාම තණ්හාව නොලැබීමමුත් ඇති වෙන Tamante වෙලාවට බඩගිනි නම් ඇඳුන් නැත්තම් ඉඳ තැනක් නැත්තම් බෙහෙත් පිළිකර නැත්තම් ඒ අනුවත් කල්පනා කරන්නේ මීට ඊගාව චිත්තක්ෂණයේ ඊගාව තන ඒ මගේ අනිත් අයටත් මේ ආශාවල් ටික අවශ්‍යතාවල් ටික කියමුකෝ සම්පාදනය කිරීමට හිත වැඩ කරනවා. අපි මේකට ඥානීය කියලා කිව්වට මේක තන්නේ කර තෘෂ්ණාවක් වැඩ කරනවා. මෙන්න මේ තෘෂ්ණාව පිළිබඳව මේ දුක දෙන තෘෂ්ණාව දුක දෙන මේ தત્ත්වය පිළිබඳ නොදැනීමකටයි මේ තෘෂ්ණා කරන්නේ. ඒක හරි අමාරුයි මේ අද තියෙන සමාජ අගේ ආඩම්බරයන් එක සලකන්න මේ රැස් කරන්නේ බරක්ය මේ රැස් කරන්නේ ඉසේකක් කොමක්ය මේ රැස් කරන්නේ හිත් කරදරයක් මේ කරදරණ ඉහේකක් කොමක්ය දුකක්ය පීඩාවක්ය කියලා අපි නොදැනීමට පුදුමාකාර ප්‍රීතියක් තියෙනවා අපිට නොදැනීම සම්බන්ධයෙන් අපට <clears throat> ලොකු තෘෂ්ණාවක් තියෙනවා ඒ තෘෂ්ණාව තියෙන්නේ දුක පිළිබඳ නොදැනීම කෙරෙහි මේක අපේ දරුවන්ට රහසෙන් කියලා දෙන්න අපි විශේෂ ටියුෂන් මාස්ටර්ලා ගෙදර ගෙනත් තියාගෙන දරුවන්ට උගන්වනවා විශේෂ විශ්වවිද්‍යාල පිටරට යවලා උගන්වනවා මේ දුක පිළිබඳව නොදැන හිටපන්. ඔබට ඒ සඳහා මොනවද මම ගෙවන්න ඕනේ ඕන දෙයක් දෙන්නම්. මේ අනවශ්‍ය විදියට මේ ජීවිතේ දුකයි අයි ජීවත් වෙන්නේ කියන එක හිතන්නවත් එපා. හිතෙන්නවත් එපා. කොහොමද ඒක කරන්නේ? සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට කරපු සෙල්ලම තමයි. ලෙඩෙක් පේන්න හරින්නේ මහල්ලෙක් වෙන්න හරින්නේ මලකඳක් පේන්න හරින්නේ පැවිද්දෙක් පේන්න හරින්නේ මොකද එතකොට පේනවනේ ඔය අම්මලා තාත්තලා අමුඩ ගහගෙන හම්බ කරගෙන ගියාට ලෙඩ වුණාට පස්සේ මක් කරන්නේ? වයසට ගියාට පස්සේ මක් කරන්නේ? නරුණාට පස්සේ ওই මොකද්ද ඔය හම්බ කරපු දින් ඇති වැඩේ? මේ ඔක්කොම සැපසීදී සමහරු ගිහි ගියාත් ඇරලත් යනවා. කියලා තරුණ පිරිස වලට හිතෙනවනේ. ඒ නිසා අපි සමාජය හදන්නේ සුද්ධෝදන රජුරු හෝ ඒ ඉද්ධාතු කුමාරට හදලා දීපු සමාජය තමයි. ඒකල්ලි වෙලා ඒ දරුවන්ට ඒ යමක්කම තේරෙන වයසේ ලෙඩෙක් මහල්ලෙක් මලකටක් පැවිද්දෙක් කියන මේ දේවල් වලින් වසන් කරගෙන ගත කරන ජීවිතේ ලෙඩු බලන්න පොඩි උන් යන්න හොඳ නැහැ. වයසට කේට ලෙඩ වෙනෙව්වා ඒක ලුකුවත් අංග වැඩ පොඩි කුරුල්ලන්ට ඒක පෙන්නන්න හොඳ නැහැ. මලකෙවල් වලට ගියොත් බයට රැයට බය වෙනවා හීනෙන්. ඒ නිසා බබාලා යන්න හොඳ නැහැ. ඒ පැවිද්ද පිළිබඳවත් වැඩවලට ලොකුයත් අංගේ වැඩ කියලා අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ අද තියෙන ශිල්ප ක්‍රමයේ සියල්ලම මේ දුක වසහාලීම සඳහා ප්‍රකෘති දුක දුක වශයෙන් නොදැකීම සඳහා මේ කරන දෙයට අපි අපි සංස්කෘතිය කියලා කියනවා. අපි ඒකට කියනවා අපේ අපේ දරුවන් දෙන්න ඕන ලොකුම දෑවැද්ද තමයි මේ දුක දුක වශයෙන් නොදැකීමට උන්ගේ ඇස්වසන් කළා තියෙන එක. නමුත් ඒක එහෙම වහන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. කෙසේ නමුත් පුදුමාකාර ප්‍රයත්නයක් තියෙනවා. ඒක නිසා අපි තණ්හා කරන්නේ ආශා කරන්නේ දුක පිළිබඳ නොදැනීමට. ඒ ਸਰවඥාන්සේ කියනවා මේක රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්න පුළුවන්. නමුත් අත ඇතහැරපු ගමන් බුග්ගාල උඩට එන්න වගේ මේ දරුවා මන්ද දශකේ ඉන්න තාක්කල් පළවෙනි අවුරුදු 10 පූදියා බලලා බබා බත් කෑවද කියලා අහලා සනසලා ඉතින් බබාට ඔක්කොම දෙනවා දෙවෙනි දශකයේදී ක්‍රීඩා දශකය ඉතින් ඒකේ බරක් හැල්ලුවක් ඒ දරුවට තේරෙන්නේ නැහැ කිල්ලෙක් කොල්ලෙක් වෙනස තේරෙන්නේ නැහැ. ලිංගික ජීවිතයක් පිළිබඳ හැකියමකුත් නැහැ. ඉතින් අපි බොහොම ආසාවෙන් මේ සෙල්ලම් ජීවිතය ගත කරනවා. ඔන්න ඒ ක්‍රීඩා දශක ඉවර වෙනකොට ඉතින් බෙලි කටු ඇන්නට කොස්කොල කොට්ටට ඉතින් ආයුබෝවන් කියලා ඊට පස්සේ වර්ණ දශකයට යනවා. වර්ණ දශකයට ගියාට පස්සේ වැඩිම කොල්ලෙක්ගේ වැඩේ කෙල්ලක් දාගන්න එක තමයි. එයින් යහට මොකක්වත් ඕනේ නැහැ. අපි ඉන්නකොට කියන්නේ විශ්වවිද්‍යාලයේ මේ අලුත් බැච් එකක් එනකොට අලුත් නැවක් ඇවිල්ලා තියෙනවා බලන්න යන්නේ. ඒ නැවෙන් කවුරු හරි තෝරගත්තොත් අන්න ඌ තමයි දක්ෂයා. ඒ වර්ණ දශකයේ පුරාවට තියෙන්නේ අම්මට තාත්තට හොරෙන් තමන්ගේ සමවයසී අයගේ අදහස් මත මේ වර්ණ දශකයට ගියාම දුකක්, කනගාටුවක්, ලෙඩක් මොකක්වත්ම නැහැ. ඒ ලෝකේ දුප්පතුන් නැති ලෝකයක්. අමල දසත් ඒකටම උලංගහන්නේ. ඉතින් උලංගවුවට පස්සේ 30 පෙන්නට පස්සේ බල දශකේ එනවා. ඉතින් ඊට පස්සේ ඒ පිරිමි කෙනෙකුට නම් එක්ක ගෑණිට ගහන්න ඕනේ එහෙම නැත්නම් අම්මට තාත්තට ගහන්න ඕනේ එහෙම නැත්නම් ගුරුවරට ගහන්න ඕනේ කාට හරි ගහන්න ඕනේ. ඉතින් බලේ තියෙන මොනව කරන්නේ? ඒ කිල්ලොත් දැන් කාලේ ඒක පුරුදු වෙලා. ඉතින් ඊට පස්සේ රණ්ඩු තමයි. ඊට පස්සේ දිගටම තියෙන ආර්ථික ක්‍රමයට විරුද්ධව හටන් කරනවා. දේශපාලන ක්‍රමයට විරුද්ධව හටන් කරනවා. සමාජ ක්‍රමයට විරුද්ධව හටන් කරනවා. ඉතින් බලදශකේ පුරාවට වනස්පති රුකක් වගේ අනෙක් පොඩි පැල යට කරගෙන තලාගෙන පැතිරෙන බලදශකේ. බලදශකේ ඉවර වෙන්නේ ඥාන දශකේ. එතෙන්කොට ඔන්න ලෙඩ වෙන්න පටන් ගන්න. දැන් මැරෙන ලෙඩ එනවා 50 පයින්කොට. 50 ඉඳලා 60 40 50 කාලය ඇතුළත ඕනම කෙනෙකුට මැරෙන්නේ මේකෙන් කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම සම වයසේ අයත් එකා දෙන්න heart attack වෙලා මැරෙනවා. අම්මලා තාත්තලාත් මැරෙනවා. මැරෙනකොට ලෙඩ දුක් ඒ ටික එන්න පටන් ගත්තට පස්සේ අනේ අර තිබිච්ච මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ බල දශකේ සෙල්ලම් මේ මේ ලෝකෙට බලපන්නේ නැහැ. ඉඳපු ගමන් ලෙඩ වෙනවා. ඉඳපු ගමන් වයසට යනවා. ඉඳපු ගමන් මැරෙනවා. මේ ඥාන දශකයට ආවට පස්සේ මේ මිනිසයාගේ ජීවිතේ විශාල පෙරලියක් සිද්ධ වෙනවා. කොච්චර වසංගකන ජීවත් වෙන්න ගියත් සරව ගලන තුවාලයක් වගේ මේ ජීවිතය කියලා අපි මේ දකින සුන්දරත්වයේ නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ වළක්වන්න බැරි ජරාවක්. ඒ නිසා බටහිර මානසිකත්වයේ කියන්නේ අවුරුදු 50 දී තමයි මනුස්සයා මානසිකව උපදින්නේ. එතකන් මේ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනවා. ඉතින් 50 වෙනකොට එයාගේ චරිතින් ගන්න දෙයක් නැහැ. හැදෙන කණන් හැදෙනව නැහැ හැදෙන කණ හැදෙනවා. ඉතින් මේ තරම් වෙනකන් ඒක පෙන්වන්න නැතුව වසංගන තමයි අද දෙමව්පියෝ අද අධ්‍යාපන ක්‍රමය අද ගුරුවරු උත්සාහ කරන්නේ දරුවන්ට ඒ දුක වළක්වා. ඒ නිසා ਸਰුවචන් වහන්සේ ඒ 30 26 දිගින් පැනලා ගියේ 35 වෙනකන් අර කල්ලාතුවම තමන්ගේ ශරීරයේ තියෙන වයසක ගතිය, ලෙඩ වෙන ගතිය ඇටසැකිල්ලට යනකම් බැස්සුවා. බැස්සලියොල දැක්කා මේක කර්ම ශක්තියෙන් දුවනවා. මට නම් මේක නඩත්තු කරන්න බෑ. එතකොට ගියේ කිසිම රූපස්කන්ධයක් අල්ලන්නේ වේදනාස්කන්ධයක් අල්ලන්නේ සංඥා සංස්කාර නැති උච්ඡේද දිට්ඨියක. නමුත් බුදු වෙන රාත්‍රිය වෙනකොට එහෙම කරලා බෑ මේක සමබර භාවයකට ඇවිල්ලා මධ්‍යම ප්‍රතිපදාවකින් මේක එළියට යන්න ගියාට පස්සේ උන්වහන්සේට හොඳ ප්‍රායෝගික දැනුමක් ආවා මේ රූප පිළිබඳව මැද ප්‍රමාණය දන්න හැටි. එහෙම නැත්නම් මේ රූප සම්බන්ධයෙන් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්නේ කොහොමද කියන්න තමයි ওই විනය පොතේ <clears throat> භික්ෂුවක් සිව්පසේ පිළිවෙන කටයුතු කළ යුතු ආකාරයේ ආයන්නේ ඉඳලා අක්යන්ට විස්තර කරලා තියෙනවා. බින්ද පාතයක් කුපේන හැටි, බින්ද පාතයක් වලදන හැටි, බින්ද පාත දිනායට බණ කියන හැටි, ඊට පස්සේ ප්‍රතිවීක්ෂා කරන හැටි, සිවුරක් කුපේන හැටි, සිවුරක් වලදන හැටි, පාවිච්චි කරන හැටි, ඒ කටයුතු පිළිබඳව බුදුමාකාර විස්තරයක් උගන්වනවා. ඒක ආර්ථික විදේශඥයෝ දැන් ටික ටික ටික ටික පහුරු ගන්න පටන් අරගත්තා. ඒ නිසා මේ රූප උපාදානස්කන්ධය කියලා රූපයන්ට වෛර කිරීම නෙමෙයි මෙතන තියෙන්නේ. Taman කරන යමක් තියෙනවනම් රූප සම්බන්ධව මේ රූප කියන එක අපි මෙහෙම වරණගමු. ඇහැට පේන රූප රූප, කනට ඇහෙන ශබ්ද රූප, නාසයට දැනෙන ගන්ධ රූප, ජීවට දැනෙන රස රූප සහ කයට දැනෙන පොට්ටබ්බ රූප. ඉතින් මේ රූප ටික සඳහා තමයි අපේ ජීවිතේ ඉතාමත්ම සුන්දර වයස කඹරන්නේ. අපි අවුරුදු 20 ගානක විතර ඉඳලා හම්බ කරන්න පටන් ගත්තාම 55 60 වෙනකන් බුදුමාකාර කැම්පිරිල්ලක් හඹරනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සඳහා. කොච්චර කැඹරුවත් පාවිච්චි කරන්න අපි බොහොම ඩිංගිත්යි. ඊටු වැඩි ඔක්කොම කාම තණ්හා වශයෙන් මම පොදි ගහ ගන්න හදන නැත්නම් භව තණ්හා වශයෙන් මගේ අයට පවුලේ අයට හෙටට අතන මෙතන කියලා මේක ඉතුරු ආපතරවන ගියාම අර කාම තණ්හාව සංතරපණය කිරීමේදී මගේ ඇහැ පිනවන්න රූප ටිකක් කන පිනවන්න ශබ්ද ටිකක් ගන්ධ රස පහස ටිකක් උපේන එක සමහර විටක පූර්ණත්වයකට යන්න ඉඩ තියෙනවා. අපිට ඇතිවෙන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබන්න පුළුවන් වෙලාවක් එන්නත් තියෙනවා සාර්ථක ජීවිතයක. නමුත් මගේ පවුලේ ඔක්කොගෙම මගේ ජාතියේ මගේ ආගමේ මගේ යාළුවන්ගේ මගේ නෑදෑයන්ගේ මේක කරන්න ගියාම ඒක කවදාක සන්තෝෂ කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. ඒ නිසා කාම තණ්හාවේදී යම් ප්‍රමාණයක් අපි පෙරපෙන නිසා හෝ යැපෙන්න පුළුවන් මට්ටමට හිටියට භව තණ්හාවට මේක පැතිරුණාට පස්සේ ඒකාන්තේ මේක ඇහිදල් කූඩේකට වතුර පුරවන්නාසේ ලුණු වතුර බොන්නාසේ ඉනියගොරක් කරන අතින් අතට මාරු කරනාසේ අර මිනිස්සයා පුදුමාකාර තැලීමකට පෙලීමකට පත් වෙනවා ඉතින් ඊට පස්සේ ඒක සම්පූර්ණ ශක්තියදලා ඒක සම්පූර්ණ කරගන්න බැරි වෙනකොට ඒකට බාධා කරන ඒකට අවහිර කරන සියල්ලන්ම ද්වේෂ කරනවා ඒකට විභව තණ්හාව කියලා කියනවා. ඒ නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගියාම මේ කාමය නිසාම ආශාව නිසාම ද්වේෂයක් පහළ වෙනවා. ඒ ආශාව ඉෂ්ටකරන්න කවුරු හරි අවිලයකට හරස් කැපුවොත් විවේචනය කරොත් එයා හතුරෙක් වගේ පේනවා. ඊට පස්සේ ආ විනාශ කරන්න හදනවා. ඉතින් ජාතින් වශයෙන් යුද්ධ ගන්නවා. දේශ සීමා අරගල ඇති කරගන්නවා. ගම් ඉතිරි කාලකම් හදා ගන්නවා. සංසාරේ හතුරන් පටික පටිකේ හතුරන් හදා ගන්නවා. හැබැයි මේ හතුරුකම ආවට පස්සේ ආශාවේ විරුද්ධ පැත්ත වගේ පේන. නමුත් හැම හතුරුකමක්ම අවිල්ල තියෙන්නේ යටි බහුවෙච්ච ආශාවක් නිසා තමයි. ඒ නිසා මේ ආශාව දැනගෙන මේ ආශාව තියෙන්නේ මේ එකතු කරන්නේ බරක් බව දන්නේ නැති නිසායි. මේ එකතු කරන්නේ දුකක් බව දන්නේ නැති නිසායි. මේ එකතු කරන්නේ ඉෂේකක්මක් බව දන්නේ නැති නිසායි. තැවීමක්, පිළීමක් බව නොදන්න නිසායි. අන්න ඒක පටහැරලා බැලීමක් තමයි මේ භාවනාවේදී කරන්නේ. අන්නේ භාවනා කරනකොට සර්වචනාංශයේ මුළු ලෝකෙම රූප බලන්න යන්නේ. මොකද අපිට ඒකට ප්‍රමාණවත් සතියක් අපි ළඟ නැහැ. ඒකට ප්‍රමාණවත් කාලයක් අපි ළඟ නැහැ. ඒකට ප්‍රමාණවත් ප්‍රභව අපි ළඟ නැහැ. ඒ නිසා සර්වචනාංශයේ මුළු ලෝකෙම වෙනුවෙන් නැත්නම් ලෝකයක් රූප ධර්ම වෙනුවෙන් ප්‍රථමයෙන් තමන්ගේ කය නියෝජිතයක් වශයෙන් ගන්න. ඒ නිසා සරුවචනංශේ රෝහිතස සූත්‍රය සඳහන් කරනවා ඉමේ මේ මේ වියාමමත්තේ කලේබරේ සසංහීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච බඹයක් පමණ වූ මේ ශරීරයේ සංඥාව සහිත මනස සහිත මේ ශරීරේ මම ලෝකේ පණවමි. ඒසොට මේ කය තමයි ඒ පරිේශණයේදී අපි රූපය නියෝජනය කරන ගන්න. ඒ නිසා අපිට පුළුවන් නම් මේ සරුවචනාංශයේ පෙන්නන මේ රූප කියන්නේ බරක්. රූප කියන්නේ ශිකක්කම. රූප කියන්නේ ඝර්ෂණයක්. රූප කියන්නේ දැවීමක්. රූප කියන්නේ දැවීමක් කියලා බලනද යම් කිසි කෙනෙකුට මුළු ලෝකෙම බලන්න ගියාට ඒක බලන්න අමාරුයි මොකද විශේෂේශ්‍රය ලොකු වැඩි. ඒ නිසා අපි හරියට රුධිර සාම්පලයක් අරගෙන මයික්‍රොස්කෝපයක් දාලා දාලා අන්වීක්ෂයක් දාලා බලලා ඒකේ නාගේ රුධිරේ මෙහෙමයි කියලා කිව්වට අපි ඇත්තට මයික්‍රොස්කෝප් එකට දාන්නේ පුංචි පටලයක් විතරයි. ඒ පටලේ මුළු එක නියෝජනය කරන නිසා අපි කියනවා මේ පුද්ගලයාගේ ලේවල මේක තියෙනයි කියලා. ඒ වාගෙම තමයි සරුවචාන්සේ මුළු ලෝකෙම රූප වෙනුවෙන් තමන්ගේ කය ගන්න කියලා කියනවා. මේ කය කියන කන්ද තොගේ සමූහය කැදැල්ල කලාපේ රූපේ කිය. එතන මේක දිහා බලාගෙන ඉන්නකොට පේනවා මේක ඇතුලේ රත්තරන්වත් මුතුවත් මණික්වත් ප්ලැටිනම්වත් මොන්නම වටින දෙයක්වත් නැහැ මේකේ තියෙනවා කේශා ලෝමා නකා දන්තා තචෝ ආදි වශයෙන් මොනම හේතුවක් නිසාවත් රිය කරන්න බැරි දැක්කොත් බත් ටිකක් කන්න බැරි මහා ජරාවක් මේකේ තියෙනවා ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ බුදු වුණාට බුදු කියලා අපි වැන්දට මේ බුදුරජාණන්සේ කියන දේ බලන්න ගියාම එහෙම ගතියක් දැනෙන්නේ නැහැ. බුදුහාම කියන්නේ මේ ශරීරය දිහා බලාපන් ඕකේ උඹ කොච්චර රූපලාවන්‍ය කෙරුවත් මොන්න තරම් ලතු ඉලුවත් මොන්න තරම් ආලවට්ටම් කරත් අඩු ගඳකයක නතර කරන්න බෑ. අඩු ගඳ වැඩි නිසා තමයි යෝ ආලවට්ටම් කරන්නේ. ඒක හොඳට තේරෙන දවස් තුනක් විතර නා ගන්න බැරි වුණොත් එහෙම. අනේ එහෙමනම් කරන්න එපා අපා කොහරි නාන්න. ලතු තුලන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයි දේ ඉලුවත් ඔක හරියට නම් ගඳයිමයි. ආයේ කිය අහන්න දෙයක් ඇත්තේ නෑ. ඊට වැඩි අමාරුයි කෙස් කස් ටිකක් විතරක් කිඹල බලන්න. ලොම් ටිකක් විතරක් කරන බලන්න. නිය බලන්න. හැම අරගෙන බලන්න. දත් අරගෙන බලන්න බෙන් වෙන් කරලා බලපුවාම මේ ඉස්සරහා එහෙම තිබ්බොත් බත් වලඳ බත් ටිකක් වලඳ ගන්න බෑ. කෑම ටිකක් කන්න බෑ. ඒක නිසා මේ රූපේ දිහා බලන්න අපි කොච්චර අකමැතිද කියනවනම් අපි ඒ නිසා බාහිර රූප බැලීම ඒ තරම් ලොකු විනෝදාංශයක් කරගෙන තිනවා මොකද බාහිර රූප නොබල හිටියොත් Tamange රූපේ පේන්න ඉඩ තියෙනවා සමහරට ඒක මහා භයානක දෙයක් ඇතුළට හිත හැරුණොත් පේන්නේ භූතෙක් පෙරේතෙක් පිසාචෙක් යක්ෂයෙක් නිරිසතෙක් කිසිම චාරයක් නැති වැඩ පිළිවෙලක් තියෙනවා ඉතින් ඒක දිහා බලන වෙනකොට අපි අල්ලපු gedara රූප දිහා බලනවා. පීරිමි කට්ටිය කාන්තාවගේ රූප දිහා බලනවා. කාන්තාව පීරිමි රූප දිහා බලනවා. මේ එහෙම දර්ශනයක් නං. ආයේ කියලා වැඩක් නැහැ. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ කියලා සින්දු කිය කිය ඉන්නවා. ඒකට තමන්ගේ ශරීරය බලන්න වෙලාවක් නැහැ. ඕක තමයි සාහිත්‍ය කියලා කියන්නේ. ඕකෙන් තමයි අපි එහා පැත්තට හරවලා මේ දුක පිළිබඳ නොදැනීමට ප්‍රේම කරනවා කියලා කියන්නේ තමන්ගේ ශරීරයේ බැලීමට ගන්න මේ වටිනා චිත්තක්ෂණයේ අනුන්ගේ කුණු කන්දලද්දියා බලාගෙන එහෙම රසඳුනා ආය ලෝකිනේ ඒ මොකද ඒ තරම් මේක බලන්න ද්වේෂයි ඒ තරම්ම මේක බලන්න අප්පිරියයි ඒක නිසා නැත ලොවියන් රසඳුනා ආදරයේසේ සුවදේනා කොහෙද ආදරේ තියෙන්නේ මේ ගෑනු කෙනෙකුට තියෙන පිරිමි කෙනෙක් අතේ පිරිමි කෙනෙකුට තියෙන ගෑනු කෙනෙක් අතේ ඒක බුදුහාමර පිළිගත් සත්‍යයක්. ඒ මොකද්ද හේතුව? මේ දුක්ඛ දිහා දුක මෙච්චර මේ පෙන්වන්න හතන දේ දුක පිළිබඳ ඇති විද්‍යාවට ද්වේෂ කරනවා දුක පිළිබඳ අවිද්‍යාවට අපි ප්‍රේම කරනවා. මේ ප්‍රේමය නිසා අපි අවුරුද්දක් ලෝකේ ජීවත් වුණත් අවුරුදු 120ක් ජීවත් වුණත් බාහිරෙමයි බලන්නේ. ඒ වෙනුවට අපි හිතමු භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කායනුපසනාව කියලා බරපතල මැචරයක් දාලා ඔබ ඉඳගෙන ඔබ ඉඳගෙන ඉන්න හැටි බලපන්. ඒකේ 14 ආකාරයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නන ඕනේ නම් ආස්වාස් ප්‍රස්වාස් බලන්න පුළුවන්. ඕනනම් ඒක දිගේ ගිහිල්ලා ආස්වාසිය කියලා කියන්නේ මේ වායෝ ධාතුව එහෙම නැත්නම් අනිකුත් ධාතු හතර වශයෙන් ධාතුමනිකාරය බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරියාපත බලන්න පුළුවන්. ඉරියාපත සංදි බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ දෙතිස් කුණප වශයෙන් බලන්න පුළුවන්. විවිධාකාර ක්‍රමයකට මේ ශරීරය දිහා බලන්න පටන් අරගත්තොත් ඒ සියල්ලම ආධ්‍යාත්මිකයි ඒ සියල්ලම දාර්ශනිකයි සියල්ලම ආගමිකයි නමුත් අපි හරි ආසයි දඹදිව යන්න ශරීරය බලනවට වැඩිය හරි ආසයි දඹදිව ගිහිල්ලා ගොඩක් පිංසිත් වෙනවා කියලා අපි වටවන්දනාව යනවා ලෝකේ වටේ වන්දනාව ඇවිදිනවා එතකොට වටනේ බලන්න තියෙන්නේ Tamange ගේ ඇතුලේ බලන්න වෙන්නේ නැහැ නේ මේක වලක්ක ගන්න අද තියෙන දැනුම් සම්භාරය ගත්තොත් ඒ වගේ මේ දැනුම් සම්භාරය හුවා දක්වන වෙළඳ ප්‍රචාර දිහා බැලුවොත් අර සුද්ධ වචනයක් තමයි කියන්න තියෙන්නේ දුක පිළිබඳ නොදැනීමට පුදුමාකාර ප්‍රේමයක් අපි කරනවා භව රෝගය සදනා රූපෙට මත්වි ඇයි දුආලිකලේ කියලා මොයිදින් බෙක් සින්දු කියනවා මේ භව රෝගයේ සදනා මේ රූපේ පිළිබඳ නොදැනීමට තමයි අපි ආලේ කරන්නේ. වෙන මොනවාකටවත් නැහැ. ඒ නිසා අපි ආලේ කරන දේ වැඩිම ආලේ කරන්නේ Tamange ශරීරයට කියලා මල්ලිකා දේවින්නාංශ කියලා තියෙනවා. බිම්බිතා කොසල් රජුරුවන්. ඒක ਸਰවඥංශ අනුමත කරලා තියෙනවා. ඒ නිසා ਸਰවඥංශ කියන ඔබ වැඩිම ආලේ කරන ශරීරය අරගනින් අරන මේක දිහා බලපන්. මේක චීන කන්නඩිය දාලා බලපන්. මේක අන්වීක්ෂයට දාලා බලපන්. මේක දුරේක්ෂයකට දාලා බලපන්. බැලුවට පස්සේ මේ 14 ආකාරයකින් එක ආකාරයකට හිත ඇතුළට ආවොත් මේක ඇතුළේ රත්තරන් මිනිමුතු මොකක්වත් නැහැ. මේකේ තියෙන බයලෝවන, ජුකුප්සා කරවන නොදැක්ක අන්ධකාරයක් ඇතුළේ තියෙනවා. ඉතින් මේකට අපි හරි කම්මැලි කියලා, හරි ගැඹුරුයි කියලා කියනවා, හරි අමාරුයි කියලා කියනවා. ඇත්තටම අමාරුවක් නෑ ඕන් නැතිකම තියෙන. මේක බලන්න ඕන් නැතිකම තියෙන්නේ ඒ වෙනුවට අපිට පිටපැත්ත බල බල ඉන්නවා. එහෙම බලහන් ඉන්නකොට අපි ගත්තොත් අපි හිතමු මේ ආනාපානිය හම්බුන නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව හම්බුනායි කියලා. ඒක දිහා හොඳටම විස්තර සහිත බැලුවොත් ආශ්වාසයේ මුල මැද අග ප්‍රශ්වාසයේ මුල මැද අග වශයෙන් ඒක තමයි අපි සාමාන්‍ය ශාසනයේ විස්තර වශයෙන් බලනවා කියන්නේ. විස්තර වශයෙන් බැලුවොත් මේ වායෝ ධාතුව නොදැනෙන තැන ඉඳලා යන්තම් ආශ්වාසය පටන් ගන්න තැන දැනගෙන ආශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන ගිහිල්ලා බැහැෙන තැන දක්වා බලන්න හිටියොත් මේ මේ එකම ස්ථානකදිවත් මේක මේ වායෝ ධාතුව නමක් කියන්න හැඩයක් ගන්න ආකාරයක් පෙන්වන්නට නැති තරම් සීක්‍රේ වෙනස් වෙනවා. පුදුමාකාර සීක්‍ර වෙනස් වීමකට ලක් වෙනවා. ඈත ඉඳලා බලනකොට නම් මේක හැඩයක් පේනවා. ආකාරයක් පේනවා වර්ණයක් පේනවා සටහනක් පේනවා ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න උච්චන්න වෙන්න වෙන්න ආසන්න වෙන්න වෙන්න ඒක එහෙම බලාගෙන ඉන්න තරම් වද්දයක් නෑ බොහොම ශීඝ්‍ර ඒකට කියන්නේ සන්තතියක් පේනවා ඒක ඒ බුර්ම ස්වාමීන් වහන්සේ උපමාවකට කියනවා ගොම්මන් වෙලාවේ තව පොඩ්ඩකින් වගේ අපි පාර යනකොට පාර හරහා යන ගෙරි වැලක් හරි කඩි වැලක් හරි කූඹි වැලක් තියෙනවා නම් අඩමාණයට බැලුවොත් පේන්නේ කෝටුවක් වැටලා තියෙන වගේ පාරේ. නැත්නම් ලණුවක් වැටලා තියෙන. නැත්නම් සර්පෙක් කියලා වුණත් හිතන්න ඉඩ තියෙනවා. ඉතින් මේ මනුස්සයා ඒකට බය වෙලා ගියොත් එයා කියන්නේ යන්නේ ගාවින කරන යන්න පාරේ යන්න එපා සර්පෙක් ඉන්නවා කියලා. නමුත් යම් කිසි කෙනෙක් නෑ මේකේ මෙහෙම කියලා හරියන්නේ මම දැක්ක ඈතින්ද මම පොඩ්ඩක් ලං වෙලා බලන්න කිව්වොත් එයාට පෙනෙයි සර්පෙක් මේක නලියනවා. තවත් තුනන් දෙලා බැලුවොත් කූඹියක් පස්සේ කූඹියක් කරනවා මිසක එතන කෝටුවක් නැහැ. ඉතින් ලණුවකුත් නැහැ. ඉතින් සර්පෙකුත් නැහැ. පීන්නේ කූඹියක් පස්සේ කූඹියක් යන සම්තතියක් තියෙන. නමුත් ඈතින් බලපුවහම පේන්නේ මැරිච්ච කෝටුවක් වගේ, වැලක් වගේ, සර්පෙක් වගේ පේන. ඉතින් ඒ නිසා ඈත තියා බලන මිනිහා මේක ගැරන්ඩියක්, මුලක්, කෝටුවක් කියලා කියනවා. ළඟට ගිය මිනිස්සෙකුට වෙනස් දෙයක් කියාවේ. හොඳටම කූඹි දැක්ක මිනිසෙකුට කියාවේ අයියෝ මං කොච්චර දෙයකට මේ බය වෙලා හිටියේ. නමුත් මේ කූඹි නේ තියෙන්නේ කියලා ආශ්වාස ප්‍රශ්වාසෙත් ඈතින් ඉඳලා බලනකොට මේක වෙන ගොඩක් අනන්‍යතාවය පෙන්වන්න පුළුවන්. ආශ්වාස බීම ප්‍රශ්වාස බීමයි කියලා. ඕනම කෙනෙක් දැන් අපි ඉන්නේ තුන්වෙනි දවසේනේ වැඩපිළිවෙලේ ඕනම කෙනෙක් සුහදව උච්ඡන්නව ආසන්නව බැලුවනම් මුලදී ආශ්වාසය ප්‍රශ්වාසයයි වෙන්කොට හඳුනා ගැනීම කරුණ තිබුණට ඉතාම සමීපේලා බලනකොට ආශ්වාසයේ තියෙන වැඩපිළිවෙලමයි ප්‍රශ්වාසයේ තියෙන. ප්‍රශ්වාසයේ තියෙන වැඩපිළිවෙලමයි ආශ්වාසයේ තියෙන මේ දෙක වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඈත ඉඳලා බලනකොට තමයි. සමීප වෙලා බලනකොට දෙකේ සමාන ගති වැඩි වෙනවා. ඒක නිසා අටුවාචාරින් වහන්සලා මේක විස්තර කරනවා නොසලකෙල්ලෙන් බලනකොට අර දුක පිළිබඳ අවිද්‍යාව දුක පිළිබඳ අවිද්‍යාවට ප්‍රේම කරන පැත්තෙන් බලනකොට ඈත ඉඳලා බලනකොට අවිද්‍යාව නිසා මේකට නමක් කියත හැකි හැඩයක් කියත හැකි ආකාරයක් කියත හැකි ඒවට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. නමුත් මෙයා මේ බුදුහාමරෝ දීපු උපදේශය අනුව ඊ타ත්ම නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයේම ඊ타ත්ම සමීපව උත්සන්න වාසන්න බලනකොට ලං වෙන්න වෙන්න දෙකේ විශ්‍රමතාව වෙනුවට සමතා පේන්න පටන් ගන්නවා. අන්නේ සමතාවලට කියනවා පොදු ලක්ෂණය කියලා. දෙකටම පොදු ලක්ෂණය. ලං වෙලා ලං වෙලා බලනකොට ඒ පොදු ලක්ෂණය තමයි සන්තතිය. ඈතින් බලනකොට ආශ්වාසයේ සීතලයි ප්‍රශ්වාසයේ උණුසුමයි ආශ්වාසයේ කෙටි ප්‍රශ්වාසයේ දිගයි ආදි වශයෙන් විෂමතා පේනවා අනන්‍යතා පේනවා අරකින් මේක වෙන් වෙන හැටි පේනවා ඊටාම ලඟ වෙලා බලනකොට පේන්නේ මේ දෙකේම ප්‍රවාහයක් තියෙනවා සන්තතියක් තියෙනවා හැඩයක් බලා ගන්න තරම්වත් ඒක අපිට නිමිත්තක් ගන්න දෙන්නේ නැහැ එහෙම නැත්නම් අරමුණු කරන්නවත් දෙන්නේ නැහැ ශීඝ්‍ර වැඩ පිළිවෙලක් තියෙන්නේ එතෙන් යනකොට යෝගාවචරයටම හිතක් සැකයක් සැකහිතක් පහළ වෙනවා ආනපනේ නොපෙන්නනවද පෙන්නනවද කිය. තියෙනවද නැද්ද කිය. ඉතින් එතකොට හිතෙන්නේ හුස්ම නතර වෙලයි කිය. හුස්ම කිසිම නතර වීමක් වෙන්නේ අර වෙන්ව දක්වන දෙක වෙනුවට පොදු ලක්ෂණය පෙන්වන්න පටන් ගත්තාම යෝගාචරය අන්දමන්ද වෙනවා. ඇත්ත වශයෙන් කියනවා නම් වෙන්නේ මෙතෙක් කල තිබුණු අන්දමන්දකම නැති වෙන එක. නමුත් මේ ඒ තිබිච්ච අන්දමන්දේ මම කියාගෙන ඒකට හුරු නිසා ඒ ආස්වාද ප්‍රසවාස දෙකේ පොදු ලක්ෂණේ මතුවෙනකොට තවදුරටත් ඒක දිහා බලාගෙන බැරි තරම් වක්කාර ගති, බය ගති, නිදිමත ගති, කම්මැලි ගති රාශියක් මතුවෙලා යෝගාචර පෙරලා දාන පැත්තට. ඉතින් ඒක නිසා මේ දැකපු ආස්වාද ප්‍රසවාසයේ යථා ස්වරූපේ දකින්නකොට තියෙන්නේ කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරී ගතියක්, බය උපදින ගතියක්, පෙළන ගතියක්, තවන ගතියක්. නමුත් මේ තවන ගතිය, පෙළන ගතිය බලන්න අපි කැමති නෑ. අපිට ඕන කරලා තියෙන කහ පාට එළියක්, සුදු පාට එළියක් දකින්න උඩ යන්න දිව්‍ය දිව්‍ය දිබ්බ චක්කු ඥානෙ පහළ වෙන්න, දිබ්බ සෝත ඥාන පහළ වෙන්න. පේන්නේ මොකද්ද ආස්වාස් වාසදියා බලනකොට මේකේ පෙළන ගතිය, මේකේ තවන ගතිය, කම්මැලි කරන ගතිය, එපා කරන ගතිය, නීරස කරන ගතිය මේ තරම් ඉක්මනට තණ්හාව දිය කරලා අරන බුදුහාමුදුරුවෝ මේ මේ පණ වගේ තියහට ආශාස ප්‍රසවාසයේ දිහා හොඳට බැලුවොත් බයක් උපදින. නිදිමතක් උපදින. ඒකාකාරීකමක් උපදින්නේ. මේ තරම් ඉක්මනට මේ තණ්හා කරපු දේ තණ්හාව අයින් කරලා දාන්න පුළුවන් නමුත් කවුද පිළිගන්න කැමති? කවුද මේ සත්‍යයට මුහුණ දෙන්න තරම් පෞරුෂත්වයක් තියෙන්නේ? කාටද ඒක තව කෙනෙකුට සපේලා කියන්න පුළුවන්? කිව්වත් කියන්නේ වැරදිලයි කියලා හිතාගෙන. පෙරදිලයි කියලා හිතාගෙන. ඉතින් ඒ නිසා මේ යන්නේ බර අතාරින්නයි, තණ්හාව නැතිකරන්නයි, එහෙම නැත්නම් මේ තණ්හාවේ තියෙන නපුර දැනගෙන යන්නේ කියලා කියන කෙනා නම් අමාරුවෙන් හතර දවසක් කියලා කියත හැකි. දැන් Tamanට පේනව නේද? මේ ආස්වාද ප්‍රසවාසයේ හොඳටම පේන වෙලාව වෙනකොට නිදිමත වෙන බව. හොඳටම පේන වෙලාවට කම්මැලි වෙන බව. හොඳටම පේන වෙලාවේදී බයක් උපදින බව. දැවිලි ගතියක් තියෙනවා කියලා. වෙහෙස කර ගතියක් කෙනෙක්. ඔන්න ඕකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ආස්වාස ප්‍රසවාසයේ තියෙන දුක්ඛ සත්‍ය තමයි. නමුත් ඒක පිළිබඳ නොදැනීමට ඈත ඉඳලා බලලා සත්‍ය නොදක ඒකට අපි ප්‍රේම කරනවා. හොඳ විදියට බැලුවොත් ළඟට ගිහිල්ලා බැලුවොත් පටහැරලා බැලුවොත් ඒක තුළ ගන්න දෙයක් නැහැ. ඒක අපි දකින්නේ භාවනාව නොදකින්න පතන් කියලා. අනේ මේ භාවනාව හරියන්නේ නැහැ. මෙතන මේ උහුලන් නැහැ. මෙතන මధుරෝ ඉන්නවා ආරක මේක තියනයි කියලා භාවනාවට ද්වේෂ කරනවා ආනාපානට ද්වේෂ කරනවා භාවනා මධ්‍යස්ථානට ද්වේෂ කරනවා ගුරුවරයාට ද්වේෂ කරනවා මට මේක ගැළපෙන්නේ මට බැරිද මේ වෙනුවට බුද්ධ ආනුසතිය ටිකක් කරුවොත් හරියන්නේ නැද්ද අපි මේ වෙනුවට ඔහිට වෙඩි නරකද අපි මෛත්‍රී භාවනා ටිකක් කරුවොත් ඉතින් අර බේන සත්‍යයට පයින් ගහලා নানা ප්‍රකාර අරමුණු දිගේ යන්නේ මේ දුක පිළිබඳ අවිද්‍යාවට තියෙන ප්‍රේම නිසා දුක පිළිබඳ ඇති සත්‍ය දැක් ගන්න කැමති නැති නිසා ඒක නිසා පඨවි ධාතෝ දිගේ තාපෝ ධාතෝ තේ ගියත් වායෝ ධාතෝ දිගේ ගියත් හරිදී දකින්නවනම් දකින්නේ දකින්න විදිහට ඇති විදිහට දැකීමයි කියලා බලනවනම් ඒකේ තියෙන පෙළන ගතිය ඒකේ තියෙන තවන ගතිය දකින්න ගොඩාක්කල් භාවනා කරන්න ඕනේ නමුත් ඒක බලන්න ඕනේ නැතිකම තියෙන. සත්‍යයට පයින් ගහන ගතිය තියෙන. ඉතින් ඒක නිසා එවැනි දෙයක් ඒ සත්‍ය මෙච්චර ලස්සන පෙනෙද්දි ඒ සත්‍ය දිගට පවත්ත ගන්න බැරි තරම් මේ මේ තණ්හාව මායාකාරයි. මේ තණ්හාව ඒ තරම් ඡාටුයි. ඒ තරම්ම ෂටයි. ඒ තරම් මායාවී අපි පෙරලන්නේ ගහලා පෙරල බැලලා නෙවෙයි. අපි නිකන් ඇස් බැඳුමින් පෙරලන්නේ. මායා කරලා පෙන්නන. ඉතින් පුත්‍රජානන්සේකදී වීර පුරුෂයෙක් වශයෙන් අපිට ඇවිල්ලා කියනවා මෙන්න මේවම පෙනෙයියුමට ඔබ බය වෙන්න එපා. ඒ වෙලාවේ මගේ නම ශීපපත් කරපන්. බුදුන් ශීපපත් කරපන්. ධර්මයේ සංඝයා ශීපපත් කළ පුළුවන් ඒ කම්මැලි ගතිය ඇති කඩෙත්තු ගතිය ඇස්සේ නිදිමත ගත ඇස්සේ දිගටෝ මානපාන දිගට බලාන ගියොත් තේරෙන්න පටන් ගනි සරුවච්චන්හන්සේ බැලුවත් ඔය ආනාපානෙ ඔහොමමයි දේවදත්ත ඔය ආනාපානෙ දිහා බැලුවත් ඔහොමමයි රහතන් වහන්සේක දිහා බැලුවත් ඔහොමමයි අනාගාමී උතුමෙක් බැලුවත් ඔහොමමයි සකදාගාමී උනත් සෝවාන් උනත් පෘථග්ජන බැලුවත් මේ ආනාපානෙ ඔහොම තමයි පෘථග්ජනයා මේකට වෛර කරනවා රහතන් වහන්සේ ආස්වාසේ ආස්වාදයක් කරගෙන මගේ හිත දැන් තියෙන ආනාපානෙ විතරනේ ඔයින් එහාට බලාපොරොත්තු වෙන්න බෑ මේ දකින දේ ඒ පොට්ටපාද වගේ සූත්‍ර වල සර්වඥයන් පෙන්නවා ඇත්තටම මහණි දුකක් තමයි ලෝකයක් දුක නෙවෙයි මේ ආනාපාන දිහා බලනකොට නිදිමතකම ඒකාකාරී ගතිය කම්මැලි ගතිය මත්‍ත්‍චි ගතිය ඔරේ මන්දන් ගතිය අංජබජල් ගතිය තියෙනවා මේක දුකක් තමයි බුදුරජාණන්සේ මොන්න මොන කරුණාවෙන් කියනවද කියනවා මහන්නේ මේක දුකක් කියන්න එපා මේකට ප්‍රමෝදයක් කියපන් මේකට සතුටක් කියපන් මේකට පස්සද්ධිය කියපන් මේකට සතිය කියපන් මේකට සම්පජඤ්ඤය කියපන් මේකට සුඛය කියපන් මොකද දැන් ඉස්සරහ උඹට පේන්නේ දුක්ඛ සත්‍ය ඔය ඔయిత වැඩි සැපයක් ලෝකේ ඇත්තේ නැහැ ඔකට වෛර කරන්න එපා තව ඕන්න අනිත් දවසෙත් පටන් ගන්න හොඳට පේන ආනාපාන දිගේ ඒක සියුම් කරන සියුම් කරන ගිහිල්ලා මේ ආස්වාස් ප්‍රස්වාස දෙකම සමතත්වයට එනකොට ඇති කරන ඔළුව කරකවන ගතිය, වක්කාර ගතිය, නිදිමත ගතිය, කම්මැලි ගතිය තෘෂ්ණාවේ අනිත් පැත්ත බව තේරුම් ගන්න. අන්න ඒ වෙලාවේදී හොඳට ඒකට මුහුණ දීලා විශේෂ ලෑස්තිලා ගිහිල්ලා ඒස්ලා බල්ලා දැන් මම ඉන්නේ කෙලින්ම සරුවචනාංශෙත් එක්කයි. මම දැන් ඉන්නේ කෙලින්ම ධර්මයත් එක්කයි. මම දැන් ඉන්නේ කෙලින්ම සංඝයත් එක්කයි. මගේ සීල නිසායි මම මේක දකින්නේ. මේකෙන් ඔහිටියා බය වෙන්න දෙයක් නැහැ. මම මේක පිළිගන්නවා කියලා ගත්තොත් තෘෂ්ණාවේ අනිත් පැත්ත පිළිගන්න. ඒ වෙනුවට අපි යමක් කරනවා නම් කරන්නේ ඊට වැඩිය තෘෂ්ණා දෙන දෙයකට ඉඩ දීලා මේ පේන සත්‍යයට පයින් ගහන එකයි කරන්නේ. ඒ නිසා පළවෙනි දවසේම භාවනා නිද ගන්න පළවෙනි දවසේම මේක පේනවා. නමුත් ඒකට සාදර වෙන්න අපි දන්නේ නැහැ. අපි ඒකට වෛර කරනවා. අපි හිතනවා මේ සීල අඩුපාඩුවක්, ස්ථානයේ අඩුපාඩුවක් මොකක් හරි නිසා කියලා ඒ පේන සත්‍යයට පයින් ගන්නවා. දුක පේනකොට අපි හිතන්නේ ඒක වැරද්දක් කියලා. නමුත් මේ දුක දුක දුක වශයෙන් පේනකොට ඒකට ප්‍රේම කරන්න ඇති මායя කියලා දෙන්නේ කෙලස් අපිට කියලා දෙන්නේ අපේ අම්මලා තාත්තලා අපිට කියලා දෙන්නේ අපි ගුරුවරු කියලා දෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ කියලා දෙන්නේ ඒ දුක නොදක සිද්ධාර්ථ කුමාරයට විසුද්ධෝදන රජුර කැමතුනා වගේ ලෙඩෙක් දිහා බලන්න එපා, මහල්ලෙක් දිහා බලන්න එපා, මලකඳක් දිහා බලන්න එපා. ඔබ පුළුවන් තරම් ආර්ථිකේ වඩපන්. පුළුවන් තරම් දේශපාලන වාසි වල්පන්. පුළුවන් තරම් සමාජික වාසි ලබපන් කියලා කට උල් කරලා තියෙන්නේ. ඔළුව කරුව කුරුවල් කරලා තියෙන්නේ. නමුත් භාවනා කරන පළවෙනි දවසේම පේනවා. ඒ පේනකොටම මේ තමයි දුක්ඛ සත්‍ය මේක වායෝ ධාතුවේ තියෙනවා. පාඩවි ධාතුවේ තියෙනවා. ආපෝ ධාතුවේ තියෙනවා. තීජෝ ධාතුවේ තියෙනවා. අනුන්ගේ මලකුණෙත් තියෙනවා. මගේ කයෙත් තියෙනවා කියලා මේක ඉතුරුලා පැතිරිලා විශ්ව පුරාම දක ගන්න පුළුවන් කෙනාට කියනවා උග්ගටි තඤ්ඤු කියලා. ක්ෂණික අවබෝධයක් යාට තියෙනවා. පුංචක් පෙන්නකොට සියල්ල දැන ගන්නවා. ඒ නම විපංචිතඤ්ඤු එක්කනට යක තේරෙන්නේ. යා කියනවා මෙතන වැරදිලා වෙන්නේ නැති මට කම්මැලිකමක් ඉන්නේ භාවනා කරනවා. නිසිමත ගතියක් එන්නේ. නීරස ගතියක් එන්නේ. මේකට පිළියම් කළ පැන්ඩෝල්ලයක් ගහලා අවිල බලන්න ඕන. සිද්ධාලේප ටිකක් ගහගෙන ඇවිල්ලා බලන්න ඕන කියලා එයා දූවනවා වෙදෙක් ගාවට. මේ පැන්ඩෝල් නැද්ද? මොකද මේ භාවනා කරන්නේ? සිද්ධාලේප නැද්ද? ඇයි මේ භාවනා කරන්න යන්නේ? භාවනා මධ්‍යස්ථානයකට යන්නේ. ඉතින් ඒ සිද්ධාලේප ගාලා බැලුවත් මොන සිද්ධාලේප ගැවත් මොන පැන්ඩෝල් ගැහුවත් ওই දුක දුකම තමයි. ආ හිතනවා එහෙනම් මේ පැනඩෝල් බාලයක වෙන්න තියම්බෙලා තියෙන්නේ. ඕකේ පැනඩීන් ගහලා බලන්න ඕනේ. නැත්නම් බ්‍රූෆන් ගහලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඊට වැඩිය සැරේ එකක් ගහලා ඉතින් ආය බලන්න. ඒත් අරකම තමයි. ඒ කරලා කරලා කරලා අන්තිමට ඇහෙනවා කොයි වෙලාවක හරි උඹ ওই පයින් ගහනේ දුක්ඛ සත්‍යයට උඹට කවදාරියකට මූණ දුනොත්ම වීරත්වයක් ඇති කරනවා උඹට දැරීමේ ශක්තියක් ඇති වෙනවා ප්‍රතිශක්තියක් ඇති වෙනවා කොහෙද යන්නේ මේක පයින් ගහලා මේ සත්‍යයට පයින් ගහලා කොහෙ යන්නද කියලා බුදුරජාණන්සේ නිහඬව දේශනා කරනවා ඊට කවදාරියේ පැමිණි දුක් පැණි රහයි කියලා මේක බලාන හිටියොත් එතන අඩු ගානේ තේරීමේගේ තෘෂ්ණාව නැහැ කියලා. මේ ආනපන හොඳටම ලං වෙලා බලනකොට ඒකේ තෘෂ්ණාව නැති නිසා කවුරු හරි හපල විසි කරපු උක්දණ්ඩක් වගේ උක්කපයක් වගේ ඒ කෑවට රස නැහැ. එතකොට තේිනවනම් දැන් බුදුරජාණන් ක්‍රමේ හරිනේ බුදුරජාණන්සේ පෙන්වන දන මේ තෘෂ්ණාව අයින් කරන ක්‍රමේ අයින් වෙලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කවුදෝ බීපු හපල සූපු කරපු උක්දණ්ඩක් හපනවා වගේ පේන. ඉතින් භාවනා කරන ඉදිරියට යනකොට එතන මම බැඳෙන්න දෙයක් නැහැ. తත්‍ර తත්‍රාවි නන්දනේ එතන ඉතර බැඳෙන්න දෙයක් නැහැ. ආශ්‍රස් ප්‍රසවාසයේ හොඳට ගැඹුරු දිහා බලනකොට ඒකට ආලවට්ටම් කරන්න දෙයක් නැහැ. එතන තියෙන තෘෂ්ණාව අනිත් පැත්ත. අන්න ඒක අඳුනන්නේ කවුද? අඳුනනෝ නම් අඳුරන්නේ අයියෝ භාවනා වැරදිලා. මොකක් හරි එකක් පැටලිලා මේක නෙවෙයි ආනපානේ මට හරියන්නේ නැහැ. මට සතිය කැඩිලා මට සමාධිය කැඩිලා කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාවගේ නැති බව ශිල්පයෙන් ප්‍රතිපදාවෙන් ක්‍රමයෙන් සිදුවෙන බව දකින්න නම් කොච්චර සුතමේ ඥාන ඕනද කියලා හිතා ගන්න. කොච්චරක් චින්තාමේ ඥාන ඕනද කියලා හිතා ගන්න. ඒ තිබුණට කොච්චර තිබුණත් හරියට ඒක සිදුවෙන වෙලාවෙදීම වංචනික ධර්මයක් ඉදිරිපත් වෙන්න ඉස්සලා ෂට ධර්ම ඉදිරිපත් වෙන්න ඉස්සලා මේ නියම ධර්මය සත් ධර්මයේ තන මතුවලා එන්න වෙනමම අහම්බයක් සිද්ධ වෙනවා. හැමෝටම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ කියලා බය කරන්න නෙවෙයි. නමුත් උනන්දුව ගියොත් උනන්දුව කියන එක තනි වචනෙන් කියනවා ලෑස්තිලා ගියොත් මේ පේන්නේ කවුරුවත් දීපු දුකක් නෙවෙයි මේ වසංගගන හිඳ විදපු දුක ප්‍රතිපදා නිසා පේනවයි කියලා. එතකොට තෘෂ්ණාව දුරු වෙනවයි කියලා. ඒතකොට නිබ්බිදා විරාග නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුච්ඡති. ඒතර විමුක්තියක් එනවා. ඒ නිසා සරුවඥාන්සේ සඳහන් කරනවා භාවනා කරගෙන කරගෙන යනකොට ආශ්‍රස් ප්‍රසවාසයේ සම්සිඳනවයි කියන එක ගමු අපි නිතර කතා කරන නිසා සංසිඳෙන්න සංසිඳෙන්න ඇති වෙන මේ තන ඒක නිබ්බිදාවක්වත් විරාගයක්වත් විමුක්තියක්වත් පස්සම්බණයක්වත් කියලා කවදාවත් තේරෙන්නේ නැහැ කියලා කියනවා. භාවනා කරනවා භාවනා ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මේක රාග කරන්න බැරි දෙයක්. මේක රංජනීය කරන්න බැරි එකක්. මෙතන තියෙන්නේ බර අයින් වීමක්. විමුක්තියක් ශූන්‍ය භාවයටපත් වීමක් මෙතන සංසිඳීමක් තියෙනවා කියලා කාටවත් තේරෙන්නේ මොකද ඒ තරම් සංසාරයක් සැප පිටිපස්සේ ගිහිල්ලා තියෙන්නේ. ඒ තරම් සංසාරයක් රූප ගොඩ ගහලා තියෙන්නේ. ඒ තරම් සංසාරයක් මේක හඳුනා ගැනීමට සංඥාතිය තියා යුවත් අනු ගණිතවල තියෙන. දැන් මේ ආනපන කියුණාට පස්සේ සංඥා නැහැ. කොටින්ම කියනවනම් මේ ආස්වාසයද ප්‍රස්වාසයද කියලා වෙන් කරලා අඳුර ගන්න බෑ. ඒත් හොඳටම දන්නා මැරිලා නැහැ කියලා. හොඳටම දන්නවා ක්ලාන්ත වෙලා නැහැ කියලා. හොඳටම දන්නවා නිින්ද ගිල්ල නැහැ කියලා. නමුත් ඒ ආස්වාස් ප්‍රසාසයේ සංඥා ගෙවි යෑම ක්ලාන්ත කරන සුළුයි. මත් කරවන සුළුයි. වක්කාර දනවන සුළුයි. අන්න එතනදී මේ සංඥා නැති තැන තියේදී gediya පිටිම මම ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ. මේකට හයියෙන් උස්ම ගන්න යන්නත් නරකයි නිින්දට වැටෙන්න දෙන්නත් නරකයි සැකපොදවන්නේ නැතුව උලන් වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ එහෙම ඉදිරියට යන්න පුළුවන් නම් සකස් කිරීම නොකර සංස්කරණය නොකර ආලවට්ටම් නොකර මේක පෑදීදියට බොරදී දාගන්න නැතුව එහෙනම් Tamande ඉස්සරහට යන්න යන්න තේරෙන පටන් ගන්නවා මේ தত্ত্বය යටතේදී අසහනයකට කොහොමඩක්වත් ඉඩ නැහැ. පටලවා ගත්තොත් මේකමත් අසහනයක්. අයෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් මේක අසහනයක්. නමුත් ਸਰවචනස කියනවා මේක යෝනිසෝ මනසිකාරයෙන් බලන්න දැන් බර බීම තියලා තියෙන්නේ. මේක රංජනේ වෙනුවට විරංජනේ ඇවිල්ලා තියෙනවා. රාගය වෙනුවට විරාගය ඇවිල්ලා තියෙනවා. අසහනේ වෙනුවට විමුක්තිය ඇවිල්ලා තියෙනවා. පටලැවිලි වෙනකොට පසම්බනේ ඇවිල්ලා තියෙන නමුත් මේක ඒ තාලෙන් දකින්ද ඒත්ෙන්ද ගියාට පස්සේ ඒ තාලෙන් දකින්ද ඒතකොට සුත්තමේ ඥානය අවශ්‍යයි පරතෝഘോഷය අවශ්‍යයි හරියට ඒක ලෑස්ති වෙලා ගිහලා මේක දකින්න අවශ්‍යයි ඒක නිසා අපි ලක්ෂ කෝටි වාරයක් ආනපනේ සංසිඳලා විවේක වෙලා ඒක හුරු කරන්න ඕනේ කවදා හෝ මෙන්න මේ අල්ලපනල්ලේ මට මේ සුතමේ ඥානෙ මේකත් එක්ක හාද වෙන්න ඕන. දෙක ඇවිල්ලා තීරුම් ගන්න ඕනේ මේක තමයි මේ බුදුහාමතුරු මේ කියන්න හදන කියන එක හරියටම වෙලාවට සම්බන්ධ වුණොත් එතනදී Tamanට බුද්ධිය ලැබෙනවා. එතකම්ම මේක අනුන්ගේ දෙයක් වගේ පිට දෙයක් වගේ තමයි සලකන්නේ. නමුත් පිට දෙයක් වශයෙන් හරි සලකමින් දිගට භාවනා කරන මිනිහට වඳින්න වටිනවා. එච්චරයි ඒකේ තියෙන ඒ මුළු මුළු මුළු පද්ධතියම තියෙන වටිනා දේ තමයි එහෙම තියෙද්දි කිසිම සැපක් නැහැ. කිසිම දදාන දෙයක් නැහැ. ආඩම්බර කරන දෙයක් නැහැ. ආලවට්ටම් කරන දෙයක් නැහැ. අඳුර පාන දෙයක් නැහැ. අහල පහල ඉන්න අය තුසුළු විසුළු කරනවා. ඔබ මේ කාලා බුද්ධියගෙන ඉන්නවා අතක් ඉඳගෙන ඉන්නවා නිකන් ඉන්නවා අතක් පිට අතක් තියාන කියලා මේ මනුස්සයා මොනවත් ගණන් ගන්න නැතුව ඒ දිගට භාවනා කරනකොට මේ අහවල් දේටද භාවනා කරන්න කියලා බෑ රූප ලබන්නත් නෙමෙයි භාවනා කරන්න වේදන ලබන්නත් නෙමෙයි භාවනා කරන්න සංඥාපු වලන්නත් නෙමෙයි භාවනා කරන්න ආලවට්ටම් කරන්නත් නෙමෙයි භාවනා කරන්නේ එවැනි විදිහකට උපාදාන නොකර අහවල් දේ ලැබේවා කියන ප්‍රතිඵලයක් අපේක්ෂා නොකර භාවනා කරන මිනිහ දකින්නොට දෙයියෝ දෙකට නැමෙනවා. බ්‍රහ්මිය වන්දනා කරනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම මෙන්න මේ ආජඤ්ඤ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මේ උත්තම පුරුෂයාට මගේ নমස්කාරය වේවා මොකද මෙයා භාවනා කරන්නේ ඇයි කියලා යාම දන්නේ දන්න තාක් මම මේ භාවනා කරන අරක සඳහා කියලා දන්න තාක් අසුචි දන්න තාක් ඒක නිකන් ඉල්ලුම සැපෙම නීතියක් විතරයි මේ භාවනා කරන්නේ රූප උපයන්නත් නෙවෙයි වේදනා උපයන්නත් නෙවෙයි සංඥා උපයන්නත් නෙවෙයි සංස්කාර උපයන්නත් නෙවෙයි විඥාන උපයන්නත් නෙවෙයි දැන් Tamanටම තේරෙනවා මේ ඕදපාලුවට ලක් වෙලා තියෙන බව රූපයන් එන්නේ අඩු වෙනවා විජිම් වලිත් ගොඩාක් කාලවට සැපත් නැති දුකත් නැති වේදනාවකට ඇවිල්ලා තිනවා. නම කියන්න බෑ වචන කතා කරන්න බැරි මානසික තත්වයකට එනවා අපි ඒක නිින්ද කියලා කියන සමහරලාට. මතක නැහැ කියලා කියනවා. කියා ගන්න බෑයි කියලා කියනවා. ඒකෙදි යමක් කරන්නේ නැතුව ඒ ගినాපු එක ගినాපු එකලස ගినాපු සමතුලිතකම දිගට පැවැත්වීමට මලමිණියක් වගේ ඉන්න වෙනවා. රූප පෙන්වට පේන්නේ නැති කෙනෙක් වගේ ඉන්න වෙනවා පොට්ටෙක් වගේ. ශබ්ද ඇහුනට බීරෙක් වගේ ඉන්න වෙනවා. දැනුණට නොදැනෙන කෙනෙක් වගේ ඉන්න වෙනවා. ඥානෙ තුනට මෝරෙක් වගේ ඉන්න වෙනවා. මලමිණියක් වගේ එහෙම ඉන්න වෙනවා. ඒකෙත් යම් යම් දක්ෂකම් ටිකක් තියෙනවා. අන්න ඒ தત્ත්වයේ දීෙද්දී ඒ භාවනා ජීවිතය අකණ්ඩව කරන මනුස්සයාට එනතම මේ අනිකුත් දේවල් ප්‍රේම නොකරන මනුස්සයාට මේකට මේ එකලසට මේ විරාගයට මේ Nirodhayට මේ විරංජනයට මේ විමුක්තියට සැදී පැහැදී කටයුතු කරන මනුස්සයාට දෙයියොත් නමස්කාර කරනවලු ඒ ආජඤ්‍ය පුරුෂයාට නමස්කාර වේවා එම ඒ නමෝ තේ පුරුෂා නමෝ තේ පුරුසුත්තම උත්තම පුරුෂයාට নমස්කාර වේවා කියලා. ඉතින් මේ තරම් මේ දෙවියන් වඳින බ්‍රහ්මයෝ වඳින බුදුහාමසෝ වගේ කරන తত্ত্বය මේ පිළිස අත්දකලා නැතුව නිසා නෙවෙයි මම මේ කතා කරන්නේ. මෙන්න හුගෝදෙනෙක් ඒක අත්දකලා තියෙනවා. නමුත් ඒක ඒ විදිහට අඳුනන්නේ නැහැ. මොකද අපිට මේ බුද්ධ ආගම කියලා උගන්වලා තියෙන දේ ඒක නැහැ. බුද්ධ ආගමේ ওই කැලේ නැහැ. බුද්ධ ආගමේ තියෙන කරුණාකල මතක තියන පැවැත්ම සඳහා ගහන ලද ගැටයක්. මේ උගන්වන්නේ නැවැත්මක්. එනිසා බුද්ධ ධර්මයේ නැවැත්මක් උගන්වන අතර බුද්ධ ආගම පැවැත්මක් උගන්වනවා. ඒ නිසා මේ ගමන බෞද්ධයාට හරි දුෂ්කරයි. මොකද බෞද්ධයාගේ හිත තත්ත්වගත කරලා තියෙන්නේ කොහොම හරි සිංහල බුද්ධ ආගම පවත්වන්න කියලා. කොහොම හරි මේ ජාතිය පවත්තන්න ආගම පවත්තන්න රට පවත්තන්න කියලා පැවැත්මටයි මේ මේකට කියනවා මූලධර්මවාදී කියලා. මේක හැම ආගමකටම ගැලපෙනවා. නමුත් සාරවත්ඥානගේ ධර්මයට තරම් නෑ මේ විදිහට පහත් විදිහට සලකන්න උන්වහන්සේ සියලු දේ දේශනා කර තියෙන නැවැත්මටයි. ඒ නිසා පැවැත්මට හදාගත්ත හිතකින් යුක්තව සාර්ථකව නැවැත්මක් ආවත් පේන්නේ ඇබැග්ගයක් වගේ. අවුලක් වගේ. කංකරච්චලයක් වගේ. හුනියමක් වගේ කාලකන්නිකමක් වගේ පේන්නේ. ඉතින් ඒ උනාට මේ භාවනා ජීවිතය ওই මට්ටමට යනකොට තමයි සෑහෙන ප්‍රමාණයක් ඒ தත්ත්වයට ගිහිල්ලා ඒක තනන මඩන කල්යාණ මිත්‍රෝ දකින්න හම්බ වෙනවා. ඒක ඒක සමාජයේ ස්වභාවයක්. එතකොට පේනවා මේ බහු ජනතාව මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙදී ගියාට ඔය කවුරු මොනතරම් විවේචනය කරත් කල්යාණ මිත්‍රයා තමන් ගත්ත කොඩිය අතට අරගත්තා කෙලින්ම ඉදිරියට යනවා. ඉස්සර නම් අපි හිතුවේ එහෙම කල්යාණ මිත්‍රෝ නැහැ. දැන් බුද්ධ ශාසනය හුලම් බැහැලා මලකට කාලා මෛත්‍රී බුදුජානනාංශේ එනකන් තමයි මේ තොරන් ගහගෙන පුලුක්කුප තොරන් ගහගෙන පොල් දෙල් දාලා බලාගෙන ඉන්නවා මේ තොරණ වේලෙන් ඉස්සලා අනේ බුදුහාමුදුරු එන්නේ කියලා. <clears throat> නමුත් මේ ගායතම බුද්ධ ශාසනය කිසි දෙයක් පිළුණු වෙලා නැහැ. ඒක තියෙනවා කහ කාල දෙකට කැඩුවා වගේ Taman ගිහිල්ලා එතෙන්න ගිහිල්ලා ලෑස්තිලා බැලුවොත් මේ තෘෂ්ණාව යායන් තණ්හා පෝණෝ භාවිකා මත්තට අතෙන්න මෙතෙන්න දරුවා දුවා දරුවන්න කියලා පතුරවන මේ තෘෂ්ණාව මේ ආනාපාන ගෙවීමක් කරා පිම්බීම හැකිලිම ගෙවීමක් කරා හොඳට තේරෙන පටන් ගන්නවා ගෙවෙනවා කියලා. නැත්නම් ඒක දකින්න සංසන්දනාත්මකව දකින්න බැරිකම නිසායි අපි මෙච්චර මේ බනහන්නේ. ඒකයි අපි මේවා සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක නිසා මේ තෘෂ්ණාවගේ ගෙවීම දකින්න නම් Taman දැනගන්න ඕනේ දුක්ඛ පිළිබඳ නොදැනීමට අපි කරන මේ තෘෂ්ණාව විද්‍යාව පහළ වෙනකොට දුකේ ප්‍රകൃතිය පහළ වෙනකොට ඉන්න බැරුව පලා යනවා. අපි ඉතින් ආය අඬවෝ ගාලා ආය මේ මල්යහන් හදාගෙන අනී ආපහු එන්න අනේ කොහොම හරි අපේ ගෙදෙට්ට එන්න අනේ කියලා ආය තෘෂ්ණාව වඩා වඩාමගෙන එනවා. වඩාමයි කියලා හරි මේ මේ අසහනසාරීනේ හරි වෙහෙසයිනේ අමාරු ඉන්න කියලා කියනවා අර යන්න ගිය තෘෂ්ණාවට එන්න කියනවා එපා යන්න අනේ ඉන්න ඇගේ ඇලි ඇලි යලි යලි පවසයි කියලා කියන්නේ. ඒ වගේ තමයි යන්න හදනකොට තෘෂ්ණාවට එල්ලෙනවා. මොකද කරන්නේ හයියෙන් හුස්ම ගන්න. එතන හිත නින්දට වට ගන්න. එහෙම නැත්නම් කියනවා මට මොනවාක්වත් තේරෙන්නේ නැතුව ගියා. කොහි යනවත් දන්නේ කියලා සැක උපදවන. ඒ තුනින්ම කරන්නේ අර තෘෂ්ණාව ගෙවෙන අවස්ථාව එනකොට ආයර යන්න හදන තෘෂ්ණාවට ගිට වඩම්ම ගන්න ඒක කරන්නේ දෙවන්නේක් නෙවෙයි කියන එක පුත්‍රජානන්සේ ප්‍රසිද්ධියම කියනවා තමන්ගේ තකතිරුකමයි. ඒ මොකද මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දෙන අම්මා තාත්තා වගේ. තෘෂ්ණාව ඈතට යනකොට තාත්තා දුවන ගිහිල්ලා අම්මා ගෙදෙට්ට ගේන. තාත්තා නැති වෙනකොට අම්මා නිතරම වටපිට බල බල ඉන්නවා. තාත්තා එනකම්. නිසා බුදුහාමර කියන මේ අම්මයි තාත්තයි මරණකම් ගමනක් නැහැ. ඉතින් හරි සවුත්තුයිනේ එහෙම කියන එක. අම්මයි තාත්තයි මරණකම් මේ ගමනක් නැහැ කියලා. අද්භූත ආමෘත ශ්‍රීමුක දේශනාවෙන් තමයි කියන්නේ මේ දෙන්නට පොහොර දාන තාකල් මේ අම්මලයි තාත්තටයි මේ තෘෂ්ණාවටයි මේ අවිද්‍යාවටයි අපි උපේන තාක් උපයන්නේ දුක අසහනීය මානසික ආතතිය බර දෙවිලි තැවිලි මේක පිළිබඳව නිහි නැත්නම් නුවණින් කල්පනා කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් යොන්සුමංස්කාරය විස්තර කරන්නේ නුවණින් සලකා බැලීම කියලා. ඒ දේ එනකන් අපි භාවනා කරන තියෙන අවංක උත්සාහයට කිසි බාධාවක් වෙන්නේ නැහැ. නමුත් භාවනා ප්‍රතිඵලයක් භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගැනීමේදී විශාල අසහනයකටපත් වෙනවා. හැබැයි ඒක මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන ඒ අසහනයටපත් වෙන්නේ ඥානවන්ත පිං ඇති යෝගාවචරෝ පමණයි. අනික් කෙනාට ඇත්තටම ආනාපානේ සිුම් වෙන තැනට යන්නවත් බෑ. ඒක මහ විශාල ජයග්‍රහණයක්. අන්නේ පිංවන්ත දක්ෂ ප්‍රතිපදාව දිගේ යන ඒ යෝගාවචරයට මෙන්න මේ වගේ විදර්ශනා උපක්ලේශ වගේ පහළ වෙනවා. පහළ තමන් අත්දකින අත්දැකීම නපුරට දාලා කතා කරනවා. අපුරට දාලා පෙන්වන්න පටන් ගන්නවා. ඒකට තියෙන එකම උත්තරයයි ධර්ම සාකච්ඡාව සහ ලෑස්තිලා යන එක. නැවත නැවතත් භාවනා කරනවා මේකම කරන්න ඒකලා ලෑස්තිලා යන්න ඕනේ මේ යන්න යන තෘෂ්ණාව. ආපහු ගෙන්න ගන්න. මේ කරන ස්තෝත්‍ර මේ කරන වන්දි බට්ටකම් මේ කරන ಗುಣ ගායනා දෙවන්නේකට වග කියන්න බෑ තමන්මයි වග කියන්නේ ප්‍රතිපදාව හරින නිසා අනිවාර්යම තෘෂ්ණාව යනවා. යන්න හදනකොට අපි පිටිපස්සෙන් ගිහිල්ලා ආයෙ වඩම්මකට එනකොට ඒ සාපය, ඒ වැරද්ද දෙවන්නේගේ වැරද්දක් නෑ. ඒක සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතේමයි. ඒ තරම තෘෂ්ණාව දුරු මේ රූප කර්මස්ථානයේ දිගේ යනකොට කෙරෙනවා. එහෙම වෙනකොට මේ සිද්ධ වෙන්නේ හොඳක් ය. මේ සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවක් ය. මේ සිද්ධ වෙන්නේ කෙලෙස් අඩුවීමක් කියලා නොතේරෙන කෙනාට සෑහෙන කාලයක් නාස්ති වීමක් සිදු වෙනවා. ඒ ප්‍රතිඵලයේ ප්‍රතිඵලයේ වශයෙන් දන්නේ නැතිකම නිසා ඉතින් මේ දිවන්නේගේ කල්යාණ මිත්‍රයෙක්ගේ තියෙන වටිනකම තමයි ඒ ඒ තීත්ත බෙහෙත ඒ පිළිගන්න බැරි සත්‍ය නැවත නැවත පෙන්නලා දෙනවා. පිටින් කල්යාණ මිත්‍රෙක් නැත්තම් සතියෙන් ඒ වැඩේ කරලා දෙනවා. ඇත්තටම සතියටත් වඩා සතිය සම්පජඤ්ඤයත් එක්ක අතිනත ගන්න වෙලාවේ නැත්නම් ප්‍රඥාව විමර්ශන නුණක් වශයෙන් <coughs> ධම්මවිජේ සම්බොජ්ජංගයක් වශයෙන් සම්මාදිට්ඨිය වශයෙන් සම්මා සංකප්ප වශයෙන් උපනං විලා එනකොට කොහේවත් තියෙන එකක් නෙවෙයි එන්නේ අපි මෙතෙක්කල් සත්‍යයට හරස් වෙලා එහෙම නැත්නම් මේ දුක පිළිබඳ නොදැනීමට ප්‍රේම කරලා කරපු දේ දුක පිළිබඳ සත්‍යය එනකොට මේක द्वේෂයක් නෙවෙයි ප්‍රේමී නැති බවක් නෙවෙයි මේ තමයි සත්‍ය කියලා තේරුම් ගන්න එකට බුදුරජාණන් විවිධ නම් දෙනවා සම්මා දිට්ඨිය සම්මා සංකප්ප යෝන්සුමංසිකාර ධම්මවිජේ සම්බොජ්ජංගේ එහෙම නැත්නම් විමර්ශන බුද්ධිය විචාර බුද්ධිය මේක කාටවත් දෙන්න එපා. කවුරක් කාගව විචාර බුද්ධිය තිබුණා තමයි නැති වැඩක් නැහැ. තමයි භාවනා කරන ගමන් ඒ දිහා ඒ බලන බැල්ම වෙනස් වෙනකන් දිගට භාවනා කරන්න. භාවනා කරාට કોઈ වෙලාවක හෝ ਸਰවචනාසේ හිතපො ਸਰවචනාසේ මෙහෙවපො ඒ සරල සමාන්තර වෙච්ච දවසේ පේනවා දන්නේ නැති දෙයක් නෙවෙයි අපි අවබෝධ කරන්නේ. වමනාවෙන් ප්‍රතික්ෂේප කරපු එකක්, වමනාවෙන් පිටු දකපු එකක් හරි හැටියට තේරුම් ගත්ත ගමන්ම අර මෙතෙක්කල් කරගෙන ගිය වැඩේකදී නොලැබිච්ච බුද්ධියක් අයිතිවාසිකමක් Tamanට ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හරි ගියේ නෑයි කියලා ප්‍රතිඵල නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන එක නෙමෙයි වැඩේ. ඒතියෙදි දිගට දිගට කරගෙන යනකොට වේලාවක හරියටම තේරෙන පටන් ගන්නවා මෙතෙන් ආවට පස්සේ මම මෙතෙක් කල් ගත්තේ එකම මොහොඩ තීන්දුවයි වැරදි තීන්දුවයි තෘෂ්ණාවට පක්ෂ තීන්දුවයි අද මම ඒක තීන්දුව නොකර ඉන්නවා එහෙම නැත්නම් තෘෂ්ණාවට පක්ෂ වෙන්නේ නැතුව මේක තියා බලාන ඉන්නකොට ධර්මයේ ඒ කියන්නේ චිත්ත නියාමයේ හැටියට මේක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් සර්වජන් වහන්සේත් ඔය දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ අවුරුදු 6ක් අසීමිත ක්‍රම සහ පාවිච්චි කරා විදි පාවිච්චි කරා. නමුත් උන්වහන්සේ මේ ආර්ය පරිශන සූත්‍රයේ සඳහන් කරනවා ඒ හත් අවුරුදු 10 අවුරුදු දවස් 7 ඉන්නකොට අර සුද්ධෝදන රජුගේ වප්මගුල් උත්සවය කරන වෙලාවේ ඒ තමන් අර ධානා සුඛයකටපත් වෙලා දඹරුක උඩට ගිහිල්ලා දඹරුක් වල හේවණල්ල කුමාරගේ පැත්තට ආපු වෙලාවේදී ඒ තිබුණු දේ ඒ ඇතිවෙච්ච ඒ සුඛයට මම ප්‍රතික්ෂේප කරගෙන හිටියේ. මම හිතුවා ඒක භ්‍රමචර්ය කරන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා දුෂ්කර ක්‍රියා කරනකම් මම ඒක ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මම 6 අවුරුද්දක් දුෂ්කරවත පිරුවා. සත්‍යයට ගියේ නැහැ. බුදු වෙන දවසේ ඉස්සල දවසේ කල්පනා කරා ඒක ප්‍රතික්ෂේප කරන්න නරකයි. ඒකටත් ඉඩ තියලා වමනාවේ ශරීරයට දුක් නොදී සම මැදමාවත තේරුම් ගන්නවත් එක්කම අර වැවක බැම්ම කඩාන ගියා වගේ දෝරේ ගලවගෙන යන්න පටන් අරගත්ත සත්‍ය තේරෙන්න පටන් ගත්තා. ඒ නිසා සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන වෙලාවේ කමඨහන් ගත්තේ සිද්ධාර්ථ කුමාරයාගෙන් තමයි. කවුරුත් ආවේ නැහැ කමඨහන් දෙන්න. මේ දෙකල් තමන් ප්‍රතික්ෂේප කරපු දෙයක් හරියට කියලා හිතුවා හිතනකොටම කඩාන ගියා. එනිසා අපි මේ දැන් ඉන්නේ අරකට පොරොප්ප ගහ ගහ. තෘෂ්ණාව දුරු වෙනකොට අපිට පේන්නේ හරි නීරසයි, හරි කම්මැලි, හරි මේකාකාරී, හරිම ඩල්. ඒක නිසා මොනවා හරි දෙයකින් මේකට අලුත් කරගන්න අපි උත්සාහ කරනවා. මේ තෘෂ්ණාවේ අනිත් පැත්ත කියලා කවදා හරි කල්පනා වුණොත් මෙච්චර කල් මේක ආවනේ මම මේ ගෙදෙට් එනකොට උණු වතුරක් කරපු එකනේ කෙරුවේ ඒ නිසා මේ පැමිණි දුක් පැණි රහයි කියලා මේ පැරණි සිංහලයේ තියෙන වචනේ ගත්තාම මෙතෙක් කල් කොච්චර දෝ මේ පැමිණි දුක් ඇවිල්ලා තියෙනවා අපි පැනඩෝල් ඉල්ලලා තියෙනවා අපි සිද්ධාලේ පිළිලා තියෙනවා අපි කියනවා අනේ මේකට මේ හිරි වැටෙන විහිදක් ගහන්න බැරිද මොකද මට දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන එනවා මේ දුක්ඛ සත්‍ය නතර කරන්නම් මේ පැත්තේ හිරිවට්ටලා දෙන්න බැරිද මට? ආන් මේ වගේ නිකන් විකාර ලෝකයක් තියෙනවා. එහෙම කට්ටියට මම කියනවා අර සිද්ධාර්ථ තාපසුමා දුෂ්කර ක්‍රියා කරන කාලේ ෆොටෝ එකක් පොඩ්ඩක් ඉස්සරහින් තියාගන්න. ඔය මෙඩිකල් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් අනම්මනම් කරන වෙනුවට තියාගෙන මේ රජසභා අධාරලා වෙලා මෙන්න සත්‍ය සොයා කටයුතු කරන කෙනෙක්. ඒකෙන් 16 එකක් ඇවිල්ලාද අපි මේ චෝදනා කරන්නේ. අද මේ කට උල් කරගෙන ඉන්නේ අපි එක එක චෝදනාවල් වලනේ 16 එකක්වත් ඇවිල්ලාද මේ. සෝලසින් හඳ මොරණේ 16 එකක් ගන්නනේ. මොන කෙනකින් 16 එකක්වත් නැතුව අපි මේ කරන චෝදනා දිහා බලනකොට අපි කොච්චරක් දුක්ඛ සත්‍යයට විරුද්ධව කතා කරනවා. මුළු දේශපාලනඥයෝ අපිට පොරොන්දු දෙන්නේ මේ දවස්වල පැලෙන්න ඔය කෑ ගහන්නේ දුප්පතුන් නැති ලෝකයක් මං හදලා දෙන්නම්. මම සියලුයට තල පහසුකම් ටික ලබලා දෙන්නම් මට පොඩ්ඩක් ඡන්දේ විතරක් දෙන්නකෝ වෙඩිය මොකුත් එපා ඔය ඔය ආර්ථික විශේෂඥයෝ රත්තරන් මොළොලින් ගණන් හදන්නේ ගණන් හදලානේ මේ රට රාජ්‍ය වල අයවැය වාර්තා හදාගෙන කරගෙන යන්නේ ඉතින් ඔච්චර රත්තරන් මොළොලින් හදන මොකටද මේ උද්දමනයක් ඇවිල්ලා තියෙන්නේ ඔක ආර්ථික විශේෂඥයන්ට පේන්න eBay ආර්ථික න්‍යායක් හැටියට ආවට පස්සේ ඔළුව කහකා බලන් ඉන්නවන්නේ. වැරදිලා වැරදිලා පොඩි පොඩි අපේ සමීකරණේ පොඩ්ඩක් වැරදිලායි කියන. සමාජ විශේෂඥයෝ ඔක්කොටම කියනවා සම සමාජයක් හදලා වස්තු සමසේ බෙදලා යන්න හදනවා. ඒ යක්ෂින්ගේ ගෙවල් වල මර්ගාතේ හින්දා මේ ලෝකෙට ප්‍රකාශ කෑ ගහනවා. ගෙදර ගිහිල්ලා බලනකොට ඉඳ ගන්නවත් පුටුවක් නැහැ. මේ ලෝකෙට මේ මොනවද මේ ක්‍රමසහ විදි හදලා සියල්ලටම සැප ලබලා දෙන්න හදනවා. ලුණු වතුර බීපු මිනිසුන්ගේ තියෙන විකාරයක් විතරයි. සර්වඥාන්සේ පෙන්වන්නේ මේ දුකට මුහුණ දෙන්න බැරි නම් කවදාකවත් දුක අවබෝධ කරගන්න බෑ. ඒ නිසා දේශනා સમાપ્ત කරමින් මතක් කරන්න තියෙන්නේ කවදා හෝ Tamanne පැමිණෙන මధుරෙක් කනවා, කූඩලෙක් කනවා මොන මොනවාරි වෙලා වෙලා වෙලා ඒ ඒ වෙලාවේ අපිට තර්ජන එනවනේ අනිශ්චිතතාව එනවනේ බය එනවනේ අනේ මధుරෙක් කාපුවාන් ඩෙන්ගු ඇදෙයිද කියලා කියන්න බෑනේ ජීවත් වෙනකොට මඳුරුවා දකින්නකොට විශාල ඩෙන්ගුවක් නෙවෙන්නේ. මඳුරුවා වෙන්නේ නැහැ අපිට. කොහොමම ගිහිල්ලා ගිහිල්ලා මේ බය ඇවිල්ලා කවදා මරණ බයත් ඇවිල්ලා මරණ බයත් එක්කත් හිනහ වෙන්න පුළුවන් දවසක. මරණය දිහත් මේ මේක දවල්ට කනවා රැයට කනවා සයිස් එකට මරණ බයත් ගත්ත දවසේ පහුවෙන්ද තමයි අමරණීය තත්වයකටපත් වෙන්නේ. කවවම කවදාකවත් ඒ අමරණීයත්වයට ඒ අමෘතයට මූර්තය හරහා මිස මරණය හරහා මිස යන්න බෑ. ඒ නිසා හයියති තියෙන වෙලාවේ පුළුවන් තරම් එන්න හරින දුකට ඉල්ලලා නෙවෙයි ඇමිනි දුකට බලන්න ඒ තියෙද්දි මට ආනපානෙ වඩන්න බැරි. ඒ දුක් තියෙද්දි මට සතිය පිහිටවන්න බැරිද කියලා බැලුවොත් ඔය සියලු දුක් පවතිද්දී පවත්තන්න පුළුවන් එකම එක චෛතසිකේ තමයි සතිය. ශ්‍රද්ධාවට තියෙන්න බෑ. වීර්යය සමානට කොන්ද නැමෙනවා. සමාධි ප්‍රඥා කඩලා යනවා. නම සතිය තියාගන්න පුළුවන්. එතකොට පේනවා මේ සතිය දී යටින් ගින්දර ගෙනියන්න පුළුවන් චෛතසිකයක්. ඒ නිසා සතියෙන් ඉන්න වෙලාවේදී දුකක් ආවොත් මහසි ෂඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා විශාල විපස්සනා ඥානයක් එන බවට ලකුණක් තමයි සතියෙන් ඉන්නකොට දුක එන එක. විශාල දුකක පිටිපස්සේ තමයි විපස්සනා ඥානයක් තියෙන්නේ. ඒකේ බුදුම ස්වාමීන් පන්දි ස්වාමීන් වහන්සේ කියන මහසි ෂඩෝක ප්‍රධාන ගෝලයා සතියෙන් ඉන්නකොට දුක ආවොත් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න. මේකට අකුල් හෙලන්න එපා. දැන් සියලු මම සියල්ලෙන් ආඩ්‍යයි. මේ දුක එන්නේ දුකේ ස්වභාව ලක්ෂණ පෙන්වන්නයි. මම ඒක දිහා බලනවා මිස උඹ නොදකින් කියන්න යන්නත් එපා. ඒ පැමිණෙන දුකට උණු වතුරක් කරන්න යන්නත් එපා. මිටටි උඟාක් මං අමාරුවටපත් වෙනවා මේක මරණ මොහොතේ ආවොත්. මිටටි උඟාක් අමාරුවටපත් වෙනවා මම වයසට ගිහිල්ලා ආවොත්. ඒක හුඟක් අමාරු. මම ලෙඩ වෙලා ඉන්න ලාවක් දැන් නැහැනේ ඒකක්. දැන් මේ දුක ඇවිල්ලා තියෙන කියලා දුක්කට හිනහා වෙන්න ඉගෙන ගත්ත දාවයි. දුකට සතුටු වෙන්න කි දැසේ දුක නිකන් ඉටිපන්දමක් ඉන්නට දැම්මා වගේ වියකිලා යනවා. අපි දැන් දුකට සිංහාසන පනවලා පාවඩ එලලා සුදු එල්ටි එලලා කකුල් දෙක හොදලා පුදුමාකාර බයපක්ෂව දුකට ආවතේව කරනවා. ඉතින් දුක විභූෂණේ පාගෙන අපිට කරදර කරනවා. එන දුකට දැම්මම ඉන්නේ කියලා වරෙන් මොකද්ද කෙරෙන්න ඕන කියලා අහන්න බලන්න ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඌට බය තාකල්ලු ඇවිල්ලා අපිට විභූෂණ පාණ්ඩ හදනවා ඒ නිසා හයිය හති තියෙන වෙලාවේ. අරුවචනාංශික වචනෙන් කියනවා නම් ජීවිතේ ප්‍රථම යාගේ යාමේ කළු කෙස්ටිෙද්දි භද්‍ර යවුවනේදී ඔය එන දුකට එන්න දෙන්න. අනේ අද ඉන්න හැදෙන දරුවෙක් එක්කෙකුට ඒක එන්න දෙනවා ධම්මල දාත්තලා. සම්පූර්ණ එකෙන් වසංගලා පිටර කට්ටකින් වහලා පින්න පූල් ගෙඩි හදනවා වගේ හදනවා. මොනම දෙයක් හරි වෙච්ච ගමන් ඌට එකයි කරන්න තියෙන්නේ අම්මාට අම්මට අපට කුණු හරුවෙන් බයින් එක විතරයි. <clears throat> වෛර කරන එක විතරයි. එන්න තියෙන දුක එන්න දෙන්නේ නැහැ. අම්මලා දාතලා කොච්චර අරසා කරා දුක එනවා. එවනේ මේ දුක දවසකට ප්‍රෝටීන් ටිකක් දෙන්නා වගේ විටමින් ටිකක් දෙන්නා වගේ දවසෙන් දවස දුක ටික ටික ටික ටික කවන්නවා. ගැව්වට පස්සේ ඒක හැදිලා එනවා. ගලේ ගැව්වත් මැරෙන්නේ නැහැ. හිතනවා එහම අම්මට තාත්තට ප්‍රේම කරන්නේ නැහැ කියලා. නෑ උන් අම්මට තාත්තට ප්‍රේම කරනවා. මොකද අම්මලා තාත්තලා ඌට අවශ්‍ය දුක් ප්‍රමාණය පෙන්නලා තියෙනවා. ස්වභාවික ජීවිතයක ගත කරනවා. එනිසා Tamanඩමත් Taman සලකන්න, Tamanගේ දරුවන් ගැන සලකන්න මේ පැමිණි දුක් පැණි රහයි කියන එක. නිසා භාවනා කරනකොට තෘෂ්ණාව කැපෙනකොට ඒක දැනෙන්නේ කම්මැලිකමට. ඒක දැනෙන්නේ නීරසකමට. ඒක දැනෙන්නේ ඒකාකාරීකමට. ඒක දැනෙන්නේ මත් වෙච්ච ගතියට. ඒක දැනෙන්නේ නිදිමත ගතියට. අන්න එතෙන්දී සතිය දෙගුණ කරන්න ඕන. මේ පැමිණි දුකක් තියෙන්නේ මම මේකෙන් පැනලා යන්නේ සැක කරන්නෙත් නෑ, නින්දට වට ගන්නෙත් නෑ, නැගිටලා යන්නෙත් නෑ. මේක දිහා බලන්න ඕන කිව්වොත් දවසින් දවස දවසින් දවස තමන්ගේ පන්නරේ වැඩෙන බව තේරෙයි. ඒ පන්නරේ වැඩෙන ආරේ ක්‍රමවේදය ක්‍රමසහවිදී ස්ත්‍රී පුරුෂ දෙකෝල අතර වෙනසක් නැහැ. පැවිදි උපවිදි අතර කිසිම වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ අතර කිසි වෙනසක් නැහැ. සියලු මානවයන් අතර සමාකාරව පවතිනවා. ඒකට ලෑස්තිලා යනවා. ඒ නිසා ඉදිරි දවස් දෙක තුනටත් එසේ ලෑස්ති වෙලා මුණ දීමට මේ දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා